සෑම දිනකටම තෙරුවන් සරණයි. අද වර්ෂ 2019ක් වුණු ජූලි මාසේ 14 වෙනි ඉරිදා ශ්‍රවණ සිසිල සාන්තර්ජාතික දහම් සේවාව මගින් පවත්වන ධර්ම සාකච්ඡාව සහ ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවේ ආරම්භක මොහොතයි මේ. ඒ සඳහා ධම් සභා මණ්ඩපයට පැමිණි සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අප සෑම සියලුම දෙනා සත්‍යජීතුමාව ඉතා ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේත් සත්‍යජීතුමනි ඔබතුමාට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දවසේ ධර්ම සාකච්ඡාව සඳහා අපට මූලික වශයෙන් විස්තර කිරීමක් කරලා දෙන්න කියලා. තෙරුවන් සරණයි. දැයි සම්මා සම්බුදු සරණයි අපි තථාගතයන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේට බැතිසිතින් ගෞරවයෙන් අප්‍රමාණ වූ කෘතඥතාවෙන් নমස්කාර කරමු අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ පොට්ටපාද සූත්‍රය. ඊටාම ගැඹුරු සූත්‍රයක්. වටිනා මිනිස්සෙකු සමග තථාගතයන් වහන්සේ කරන සාකච්ඡාවක්. ඔහු වෙන ආගමක් ධර්මයක් අනුගමනය කරන නමුත් තථාගතයන් වහන්සේට ආදරය ඇති කෙනෙක්. මේකේ මේ සූත්‍රයේ අපි සාකච්ඡා කරනකොට දැනගත්තා මේ අபிසඤ්ඤා නිරෝධ කියන වචනේ බොහෝ නිරන්තරයෙන් පාවිච්චි වෙන බව. ඒක තේරුම් ගන්නට ගැඹුරට අමාරු බව තේරුණ නිසා අපි ටිකක් අර නිරන්තයෙන් අපි පුරුදු කරන සංඥාවල් ගැන ඩිංගක් කතා කරොත් හොඳයි කියලා හිතුණා. ප්‍රතිපදාවට අනුයුක්ත වීමටයි මේ අදහස් හදාන්නේ. අපි හැමතිස්සෙම ප්‍රතිපදාවට බැහැ ගන්නට හදන්නේ. මේ අපිට කරන්න පුළුවන් කියන අදහස ඇතිව. දැන් අප දන්නවා බෙහෙවින් අප කාලංගත් තියෙනවා නැහැ කියලා හිතන්න එපා. අඩු වැඩි වශයෙන් එක එක්කෙනා ළඟ තියෙනවා. සමහර ළඟ ගුරුසුවට තියෙනවා, සමහර ළඟ සියුම්ම තියෙනවා. මොනවද? කාම සංඥා, නිත්‍ය සංඥා, පටිඝ සංඥා, අත්ත් සංඥා. ඒ වගේ ඒවා අපට අනිවාර්යෙන් තියෙනවා. සුභ සංඥා වගේ දේවල් අනිවාර්යෙන් තියෙනවා. අපිට තේරෙන වචන කීපයක් ගමු. සුභ සංඥාව සහ කාම සංඥාව. නිත්‍ය සංඥාව. සුඛ සංඥා වගේ දේවල් අපි දන්නවා. මේ දේ සැපයි කියලා අපි හිතාගෙන ඉන්නවා. මේ දේ නිට්ටයයි කියලා අපි හිතාගෙන ඉන්නවා. එන්නේ විදිය. මතකද අපේ හැමතිස්සෙම යලි යලි තව ධාරණය කරලගෙන ගත්ත දස සංඥාවක් අර ගිරිමානන්ද හාමුදුරුවන්ට දේශනා කරන්නට කියලා ආනන්ද හාමුදුරුවන්ට කියලා දෙනවා බුදුහාම. ඒක ආනාපාන සතිය අරනකොට දස සංඥාවක් අපි අනිත්‍ය වගේ හිතමු. එතකොට දැන් සං සික්ඛායේ ඒකා සංඥා නිරුජ්ජති සික්ඛා ඒකා සංඥා උපජ්ජති. පුරුදු පුහුණු කිරීම නිසා සංඥාවල් හට ගන්නවා. පුරුදු පුහුණු කිරීම නිසා නිසංඥාවල් නැති නැති වෙලා යනවා. ඒ කියන්නේ මේ පොට්ටපාද සූත්‍රය අපි ඉගෙන ගන්න. දැන් අප පොදුවේ බැලුවහම කවුරුත් හොඳේ කවුරුත් හොඳේ Taman Tamanට Tamanම ආදරෙන් හිනහා වෙන්න මේ ගැන. අපි වැඩිපුරම පාවිච්චි කරලා තියෙන්නේ පුරුදු පුහුණු කරලා තියෙන්නේ සුභ සංඥාවද අසුභ සංඥාවද කාම සංඥාවද විරාග සංඥාවද කියලා හිතලා බලන්න. ඒ පුරුදු පුහුණු කිරීම නිසා ඒවා යලි යලිත් එන්නේ එතකොට. සික්ඛායි කිවි ඒකයි. පුරුදු පුහුණු ඒකට පුරුදු පුහුණු වෙලා නිසා. දැන් අර ගැඹුරට භාවනා මාර්ගය තුල එහාට නැත් එහාට එහාට ඇතුළට ඇතුළට ලං වෙන්න ලං වෙන්න සමහර සංඥා අයින් වෙන්න පටන් ගන්න මැකෙන්න පටන් ගන්නවා. එතකොට ඒ නිසා අසුභ සංඥාව වඩන්න වඩනවා කියන වචන පුරුදු කරන්න ඕන. අසුභ සංඥාව ගැන යලි යලි සිතට මතක ලබා දෙන්න ඕන සුභ සංඥාවෙන් අයින් වෙන්න. මොකද සුභ සංඥාව තමයි අපි වැඩිපුරම පුරුදු පුහුණු කරලා තියෙන නිසා. ඊළඟට කාම සංඥා. කාම සංඥාව වැඩි වෙලා තියෙනවා නම් අපි පුරුදු පුහුණු කරන්න මේ. ඒක නිසා ඒතර විරාග සංඥාව පුරුදු කරන්න වෙනවා. පටිඝ සංඥාව තියෙනවා නම් මෙත්තා පුරුදු කරන්නම වෙනවා. නිච්ච සංඥාව තියෙන නිසා අනිච්ච සංඥා පුරුදු කරන්න ඕනේ. අපිව දන්නවා. අපි ඉගෙන ගත්තා ඒවා. ඒ කෙටියෙන් මතක් කරේ තෝට දැන් මේ සූත්‍රයේදී මේ සූත්‍රයේදී අපි ඉගෙන ගන්නේ ගැඹුරින් එක එක සංඥාවල් අඩු කරගෙන අඩු කරගෙන ගිහිල්ලා මනසක් සම්පූර්ණ නොමනසක් බවට පත් වෙන තත්වයට ඒක තමයි අපි ඉගෙන ගත්තේ එතකොට බුදුරජාන් වහන්සේ දැන් මේ පුට්ටපාද තුමාගේ ඒ එයා හිටපු ඒ ආශ්‍රමේට නැත්තම් ඒ අධ්‍යාපන නිකේතනයේට වැඩි වැඩලා තමයි මේ සාකච්ඡාව කරන්න උන්වහන්සේට වෙලා තිබිච්ච නිසා පින්ඩපාති වඩින්න. එතෙන්දී බුදුරජාන් වහන්සේ ධ්‍යාන වශයෙන් කතා කරලා මතක් කරලා අර පළවෙනි ධ්‍යානෙන් කොට දෙවෙනි ධ්‍යානෙට කාම සංඥා නිරුද්ධ වෙලා දෙවෙනි ධ්‍යානෙට විතක්ක සංඥා ඒ ඒ ඒවා නිරුද්ධ වෙලා මේ ආකින්චඤ්ඤායතනෙ දක්වා අපි ඉගෙන ගත්තා කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් ආකින්චඤ්ඤායතනෙට එනකොට නේව සංඥාන අසඤ්ඤාය සමාවෙන්න ආක් ආකාසානංචාස සංඥාව එක්වඩ කරනවා කියන ඉගෙන ගත්තා. නමුත් නිරුද්ධ විය යුත්තේ විඥානංචායතනිය. ඒක ඩිංගක් හිතලා බලන්නට මේ ඒක කතා කරන්නත් පුළුවන් පස්සේ අවශ්‍ය නම්. යටියක් ගැඹුරු දේවල්. අපි අපි බලමු දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ පොට්ටපාදතුමාට කියන්න මොනවද කියලා. එතකොට පොට්ටපාදතුමා ආයෙත් අහනවා දැන් බුදුරජාණන් වහන්සේ අනුපුබ්බ සංඥා නිරෝධය ගැන කතා කළානේ. ඒ කියන්නේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් එක එක සංඥා බල නිරෝධ කරගෙන ඇවිල්ලා සම්පූර්ණ නිරෝධ සංඥාව දක්වා එනවා. දාර ඒතං සන්තං ඒතං පනීතං කියලා හිතන එකත් නිරෝධ සංඥාවේ පුංචි පැත්තක්. ඒක මතකෙ තියෙන්න ඕන අපිට මේ වෙනකොට. ඒකං ඒව නුකෝ භන්තේ භගවා සංඥග්ගම් පඤ්ඤපේති උදාහු පුතු පුතුපි සංඥග්ගී පඤ්ඤපේති. භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ එකම සංඥාවේ කෙලවරක්ද ප්‍රකාශ කර සිටින් නැත්නම් එක එක ක්‍රමවලට සංඥාග්‍රයට නැත්නම් සංඥාවේ කෙලවරක් තියෙනවා කියලා කියන්න පුළුවන් කියලා. සංඥාවේ කෙලවර. අග්‍රම සංඥාව කියලා කතා කරනකොට නෙවෙයි ඈ. ඒතර බුදුරජාන් වහන්සේ පොට්ටපාදතුමාට කියනවා ඒකම්පිකෝ අහම් පොට්ටපාද සංඥාග්ගම් පඤ්ඤපේ. මම එකම සංඥාග්‍රයකුත් කියලා දෙනවා. පුතුපි විවිධ සංඥා වර්ගات පුතු සංඥාග්ගේ පඤ්ඤපි. ඔකද? විවිධ සංඥාවලුත් අපි පනවනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන ආයත් පොට්ටපාද තුමාට යථා යතාකෝ පොට්ටපාද නිරෝධම් පුසති තථා තතහං සංඥග්ගම් පඤ්ඤපේ. ඒ සංඥාවේ කෙලවරක් වීම නිරෝධ ස්පර්ශ කරන හැටියට තමයි සිද්ධ වෙන්නේ. ඒක හිතන්ට ඕන කාරණයක්. එතකොට තාදුරටත් ගියාම අපිට ධර්ම දන්න ඇත්තෝ ගැන කතා කරන්න අපිට ඉගෙන සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට Nirodha අත්දකින්න විදිහට Nirodha කියලා කියනකොට සංඥාවේ Nirodhaයක් වෙන්න පුළුවන් සියලු සංඥාවල Nirodhaයකුත් අපිට ගන්න පුළුවන්. දැන් පඨම ඥානයේ ඉඳලා ဒုတိ ය ඥානට යනකොට පඨම ඥාන සංඥාව දුර වෙන හැටි ඊළඟ සංඥා මතුවේ නැහැ. ඒ වගේම මෙතෙන් තියෙනකොට Nirodhaය දක්වා එනකොට යථා යථාකෝ පොට්ටපාද නිරෝධම් පුසති පොට්ටපාද යම් යම් විදිහකට නිරෝධය අත්දකින්නවා නම් නිරෝධය එක්ස්පීරියන්ස් කරනවා නම් ඒක මම ඒ වචනේ පාච්චිරේ තේරෙන නිසායි අවේදිතව තථා තථාහං සංඥාග්ගම් පඤ්ඤපේ ඒ ඒ විදිහට සංඥාවේ කෙලවරක් ඉහළම සංඥාවක් නෙවෙයි එතකොට සංඥාවේ කෙලවරක් කියලා දෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒවං කෝහම් පොට්ටපාද ඒකම්පි සංඥාග්ගම් පඤ්ඤපේමි පුතුපි සංඥාග්ගේ පඤ්ඤපේමි. මේ විදිහටම සංඥාවේ කෙලවරක් කර ගැනීම එක විදිහකට කියලා දෙන්න පුළුවන් කියලා දෙනවා බොහෝ විදිහකට සිද්ධ වෙනවත් කියලා කියලා දෙනවා. ගැඹුරුයි ඒ නිසා අපි පසු ආයෙ සාකච්ඡා කරමු. ඊළඟට එන ටික අපි සාකච්ඡා කරලා තියෙන හොඳයි ඉගෙන ගන්න ටික. බොහොම මේ මොලේ තියෙන උතුම් මිනිස්සේ පොට්ටපාදතුමා. භන්තේ ස්වාමි සංඥානුකෝ භන්තේ පඨමං uppajjati paccā ඥානං. උදාහු ඥානං පඨමං uppajjati සපච්චා සංඥා. උදාහු සංඥාච ඥානංච අපුබ්බං අචරිමං uppajjati හොඳ ප්‍රශ්නයක් ඒ බන්තේ ස්වාමීනි මේ සංඥාවද පළමුවෙන් උපදින්නේ ඊට පස්සේද ඥානෙ පහළ වෙන්නේ මෙතන හුඟක් වෙලාට නිරෝධ සංඥා වෙන්න ඕනේ දුස් අර අපි ආපු ආනන්ද හාමුදුරන්ට කියා දුන් ඒ ගිරිමානන්ද හාමුදුර ලෙඩ වෙච්ච වෙලාවේ ආනන්දහන්ට කියා දුන් සංඥා වලට යන්තුන් විශේෂයෙන් නිරෝධ සංඥා විරාග සංඥා දෙකට ඒවා අමතක කරන් දෙපා ඒ මැප් එකේ කෙලවරක් තියෙනවා එතන මැප් එකක් දැන් මේ කරන්නේ අපි මැප් එක පොතෙන්ම හොයන්න එපා තමන් ළඟ මැප් එක තියෙන. සිටියම ඇවිදින. එතකොට මේ නිරෝධ සංඥා විරාග සංඥා ඊතං සන්තං ඒතම් පනීතං යදිදං ඒ කියන්නේ සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සක්කෝ තණ්හක්කයෝ නිරෝධෝ නැත්තම් විරාගෝ නිබ්බාණං කියන්නේ. එතකොට ඒකේ සාන්තයි ප්‍රණීතයි කියන ඒ ඒ ඒ ඉවැල්ලිල්ල තියෙන්න වෙනවා. ඒක මූලිකම සංඥාය වාටුවට. එතකොට සංඥානුකෝ භන්තේ පඨබං uppajjati පච්චා ඥාන භන්තේ පළමු කොට සංඥාව මතුවලා එනවද ඊට පස්සේද ඥානෙ පහළ වෙන්නේ එහෙම නැත්නම් උදාහු ඥානම් පඨමං uppajjati ඥානය අවබෝධය පළමු කොට පහළ වෙනවද පච්චා සංඥා සංඥාව ඒ පිළිබඳ සංඥාව ඊට පස්සේද පහළ වෙන්නේ ඊළඟ තුන්වෙනි ප්‍රශ්න උදාහු සංඥා ඥානන්තේ සංඥාවයි ඥානයයි අපුබ්බං අචරිමම් පෙර පසු නොවි කියන දෙකම එකට ඉපදෙනවා උප්පජ්ජන්ති තථාගත වචනේ මොකක්ද තථාගත කියන්නේ අපි ආදරය කරන වන්දනීය ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේගේ මේක මතකේ තියෙන්න ඕනේ. ඒකයි සංඥාවල් වල තියෙන වැදගත්කම. පොත්තටම දියන්න එපා. කෘතඥතාවය මේ ඇහෙන දේවල් ගැන කෘතඥතාවය තියාගන්න තමන් ගැන හොයලා බලන්න. සංඥාකෝ පොට්ටපාද පඨමං උපජ්ජති. පොට්ටපාද තුමාට කියන බුදුහාමුදුර පොට්ටපාද සංඥාකෝ පඨමං උපජ්ජති. පළමුව පහළ වෙන්නේ සංඥාව. අපි දැන් Nirodha ගැන කතා කරමු. දැන් ඥාන ගැන වුණත් එහෙම තමයි කතා කරන්නේ. අපි ඒව ගැන කතා කරන්නේ නැහැ. පඨමං සංඥා පඨමං uppajjati පච්චා ඥාන. මේ පිළිබඳ ඥානය පහළ වෙනවා ඊට පස්සේ. ඒ කියන්නේ Nirodha ගැන කතා කරොත් Nirodha සංඥාවක් පහළ වෙනවා. Nirodha පිළිබඳ අපි මේ වචනේ හොඳ නැතුණත් අපිට විතරයි මේ ධර්ම සාකච්ඡාන් පස්සේ වමත කරන්නේ. නිරෝධයේ පිළිබඳ ඉංගියක් දැනෙන්න පටන් ගන්නවා. ඉංගියක් දැනෙන්න පටන් ගන්නවා. මගේ ගෞරවනීය ගුරුතුමෙක් වචන ඒ පරිසමාත්තරණ පූජ්‍යපාද කෙනෙක් කියන පාද පූජ්‍යයි. මේ මනස කියන එක විශාල ශාලාවක් කියලා හිතන්න කිව්වා. ඒ ශාලාවේ තැන් තැන් වල කතා කර කර ඉන්න කට්ටිය එකතු වෙලා දෙන්න දෙන්න එකතු වෙලා කතා කරනවා. ඒ මනස විශාල වුණාම ඒ කතා කිරිලි හැම දෙයකම මං ආන්සර් කරන්න හදන්නේ ඒවට මම සම්බන්ධ වෙට හදන්නේ එක එකන කතා කරනවා මට යන්න තියෙන්නේ අර ධර්මාසනීය වෙත නම් තම් බුද්ධිගේ වෙතට නම් එතන තියෙන මගේ කාර්ය ළඟට මං යනවා ඇත්තට අර එක එකන කතා කරනවට හම්කම් දෙන්නේ ඒ වගේ එක එක සංඥා කෙඳිරෙන ගතිය දැනෙනව මනස විශාල වෙනකොට. පරණ සංඥා මායя මතුවලා වගේ තණ්හා රතිලා රගාලා ටික ටික නටන ඩාන්ස් කරන ගී ගායන වයන පැති පේන කෙලවරවල්. නමුත් ඒවට අවධානය වෙන්නේ නැහැ. මහත්ගත වෙනවා කියන්නේ මනසේ අප්‍රමාණ වෙනවා කියන්නේ ඒ தත්ත්වයට. එතකොට දැන් නිරෝධ සංඥාව වැනි දෙයක් ආවහම සබ්බ සංඛාර සමතයක් සිද්ධ වෙන නිසා අර කොන්වල කතා කර කර ඉන්න ජෝඩු ජෝඩු කතා කරකින් දාටි එකතු වෙලා කතා කරන ඒවා ඒවත් නිරුද්ධ වෙනවා ඒක නිරුද්ධ වෙනවා කියලා තේරෙනවා. මොකද මට නිරෝධ සංඥාවක් තියෙනවා. සබ්බ සංකාර සමතයක් තියෙනවා කියලා සංඥාවක් තියෙනවා. ඒ ගැන ඊට පස්සේ ඥානෙ පහළ වෙන්නේ. පච්චා ඥාන. සංඥා පටපං උප්පද්දති. නිරෝධයක් තියෙනවා. ඒ ශාලාව තුල කට්ටිය කතා කිරිල්ල කියන එක නතර වෙනවා කියලා හැඟීමක් තියෙනවා. දැත්තන් දැනුමක් තියෙනවා. ඒකේ ඉව වැටිල්ලක් වෙනවා. ඒකයි සංඥා පුරුදු කරන්න ඕනේ. දැන් අපි අසුබ සංඥාව කියලා එකක් එක්ක පුරබදන්න හදනවා අමාරුවෙන් අමාරුවෙන්. නමුත් අර නිරෝධ සංඥාව ගැන කතාබහ අඩුයි කතා කරන්නා තුලක්. මොකද වැඩිපුරම දුක්ඛ සංඥාවට ඒක අවශ්‍යමයි නමුත් වැඩිපුර concept එකක් ඇති සංකල්පයක් හැටියට තියෙන දුක්ඛ සංඥාව පමණයි. නිරෝධ සංඥාවට වඩා. තා නිරෝධ සංඥාව වටිනවා. ඒතර සංඥා කෝ පොට්ටපාද පටවං උප්පජ්ජති පච්චා ඥාන. සංයුප්පාදාච පන ඥානුප්පාදෝ හෝති. වැදගත්ම දේ තමයි ඒතෝට සංඥාව ඉපදීම නිසා තමයි ඥානුප්පාදේ සිද්ධ වෙන්නේ. නිරෝධ සංඥාවත් එක්කම ඥානෙ වෙන්නේ. ඒකෙන් තම හඳුනා ගැනීමක් තියෙන. අර නිරෝධ සමාපත්තිය වගේ தത്വයට වඩා. අර අපි ඉගෙන ගන්න වචනයක් තියෙන පච්ච වෙක්කනා ඥාන කියලා. ඒකට එන්න පුළුවන් වෙන්නේ මේ නිරෝධ සංඥාව ඉගෙන අවබෝධයෙන් පස්සේ. සෝ ඒවම් පජානාති. ඒතෝ සංයුප්පාදයෙන් පස්සේ ඥානුප්පාදේනවා. සංඥාව මතුවලාවට පස්සේ ඥානයේ තෙන්දිම පහළ වෙනවා. පහළ වෙනවා කියන්නේ ඒකත් මතුවලා එනවා. සෝ ඒවම් පජානාති. ඔහුගේ ප්‍රඥානනය සිද්ධ වෙන්නේ මේ විදිහටයි. ඒ අවබෝධය මතුවලා ඉන්නේ මේ විදිහටයි. කොහොමද? ඉදප්පච්චයා කිරමේ ඥාන මුදපාද. මේ ඥානය පහළ වෙලා ආවේ මෙන්න මේ හේතු නිසා කියන ප්‍රජානනයක් යාට මතුවෙන එනවා. ඒ කියන්නේ තේරෙන තේරෙනවටත් වඩා ගැඹුරු වචනයකින් කිව්වොත් විශිෂ්ටඥානය. කාතුලද පහලෙන්න ඔය ඔය ඇඳුම් පැළඳුම් සහිත ඔය ඇටකෝටු සහිත ඔය හිස් කබල සහිත ඔය මනෝ ඇතුළෙම ඒක පහළ වෙන්නේ. වාඩි වෙලා එරමිනිය ගොතාන පුන්සඳ පායපු දවසක වැලි මලුවක නෙවෙයි. මේ දෙස්සක ළඟ. මේ ඔෆිස් චෙයා එකේම එකක් කරන්න පුළුවන්. ඉදප්පච්චා කිරීමේ සංඥානං උදපාදී කියලා එහාට ප්‍රජානනයක් සිද්ධ වෙනවා. ඉමිනාකෝ ඒතම් පොට්ටපාද පරියායන වේතබ්බං ඒ දේ පොට්ටපාදේ මෙන්න මේක මේට තමයි දැනගන්න ඕන යතා සංඥා පටමං උප්පද්දචි උපජ්ජති පච්ඡාඥාන සංයුප්පාදාච පන ඥානුප්පාදෝ පළමුව සංඥාව මතුවෙල එනවා ඊට පස්සේ පිළිබඳ නිරෝධ ඥානෙ පහළ වෙනවා පහළ වෙනවා කියන්නේ මතුවෙල එනවා ඒක මේ පොතේ තව කල්ප හතරකින් එහා කියලා දාගන්න එපා. 2019 ජූලි මාසේ. සංයුප්පාදාච පන ඥානුප්පාදෝ හෝති. සංඥාව පහළ වීමෙන් පස්සේ ඥානුප්පාදයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ පොට්ටපාද අපි ඒ ගැන සාකච්ඡා කළ ඊළඟට ගැඹුරු ටික තව ටිකකට යමු. නිතර කතා කරන ටිකක් තමයි ඊළඟට එන්නේ. මේ ගැන අපි සාකච්ඡා කරමු ධර්මයේ දන්නා ඇත්තෝ ඒ ගැන අනිත්‍යයටත් අවබෝධය හැටියට කතා කරන්න අපත් කෙනෙක් දහම් කරුණු අසන්නට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි බොහොම පිං සත්‍යජීතුමා අපේ කල්යාණ මිත්‍රෙන්ට ආරාධනා කරනවා සාකච්ඡා මණ්ඩපෙට එක් වෙන්න කියලා. හොඳයි අපි පද්මශ්‍රී මහත්මයාට යමු. පද්මශ්‍රී මහත්මයා ඔබතුමාට ආරාධනා කරනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. තේරුවන් සර්ණයි. මම ආශාවෙන් අහගෙන ඉන්නවා ඇත්තෙම මේ යන විදියට පැටලවිලි ඇති නොකරගන්න ඕන නිසා වෙන යමක් මෙතෙන්දී සාකච්ඡාවට ගන්න සුදුසු නෑ කියලා හිතෙනවා මොකද මේක මේ විස්තර කිරීම සත්‍යජිත්තුමාගේ ඊටම රසවත් ඒක ගොඩක් වටිනවා ඒ විදිහටම ඉදිරියට ගියොත් හොඳයි කියන අදහස තමයි මට දැන් ප්‍රකාශ කරන්න තිරුවන් සරණයි. ශ්‍රීමති මහත්මිය මම ඔබතුමියගෙන් ප්‍රශ්නයක් යොමු කරනනම් මම මේක පැහැදිලි කරන්න ශ්‍රීමති මහත්මිය දැන් මෙතෙන්දී මේ පැහැදිලි කරන්නේ සංඥාව ප්‍රථමයෙන් ඉපදිලා ඥානය ඊට පසුව තිනවා කියලා අර්ථයෙන් මෙතෙන්දි මේ මේ සංඥාව කියලා අපි කියන්නේ ඒ සිතක ඇති වෙන සංඥා චෛතසිකයේ කියන එකද ඒක එහෙම ගත්තොත් මේ මේ ඊට පසු උපදිනවා කියලා කියන්නේ මේ ඒ ඒ සිතද මෙතෙන්ද ඥානය කියන්නේ වෙනනම් ප්‍රඥා චෛතසිකයේද මේ සිතද එහෙම නැත්නම් මම මේ සම්පූර්ණයෙන්ම වෙන දෙයක්ද මේ අහන්නේ සත්‍යතුමාලි මෙන්න පෙර ඔබතුමීගෙන් අදහස් දැනගන්න කැමතියි ඒකට. අර අර පද්මසිරි මහත්මයා යෝජනා කරු පසුබිමේ තින්ද උත්සාහ ගන්න හොඳේ බුදු සරණයි. එහෙමයි සත්‍යතුමාලි. හරි දරතුන් මහත්මයා ඇත්තටම මම මේ මම ඒක අදහස් කරේ දැන් සත්‍යතුමත් පැහැදිලි කිරීමේදී පැහැදිලි කරා දැන් මේ පටිඝ සංඥාව වෙනුවට මෛත්‍රී සංඥාවක් ඇති කරගන්නවා. ඒ ආකාරයට කාම සංඥාව වෙනුවට විරාග සංඥාව ඒ විදිහට සංඥාව කියලා කියන්නේ තමන් යම්කිසි දෙයක් ගැන දැනගන්න දෙන්නේ. එතකොට ඒක පිළිබඳව යථාභූතව බලන එක ආකාරයට තමයි මම මේක තේරුම් ගත්තේ. අපි කොහොම වුණත් සතේතුමාට යොමු වෙලා බලමු. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණ සතේතුමානි මේ සත්‍ය පැහැදිලි කරපු දේ මේ හිතා ගන්න පුළුවන් මේ අපි ජනපති මත කර කර ගහලා වැදගත් වෙන මින් එක නවතර මේ ඔබතුමා අපිට හැමදාම කියන වගේ සති දේශනාවෙන් පසු ඒ සතියේ පොඩ්ඩක් ඒ ආකාරයට ගත ගන්න උත්සාහ කරන හේතුවෙන් පසුගිය සතියේදී අපි මේ විදිහට උත්සාහ කරන කටයුතු කරන්න බලනකොට ඉතින් මේ භාවනාවකදී පවා මේ මේ තමන් මේ සංඥාව බලාගෙන ඉන්න අන්තිමට මේ සංඥාව නේද පේන්නේ කියලා මගේ සංඥාව දිහා නේද වැළෙන්නේ කියලා වගේ අර්ථයක් ඇති වෙනවා ඉතින්. ඒ කියන්නේ අපි හිතමු අපි මේ නාසිකාග්‍රය දිහා බලා හිටියයි කියලා ඒ බලා හිටියත් අන්තිමට මේ නාසිකාග්‍රය කියලා දෙයක් නෙමෙයි ඒ බලන හිතනේ පේන්නේ. ඒතකොට හිතේ සංඥාව කොටස නෙමෙයි අඳුනා ගැනීම සිද්ධ වෙන්නේ නාසිකාග්‍රය කියලා. ඒතකොට ඒ බල ඒ පිළිබඳව සංඥාව කියන ඒතකොට හිතේ තියෙන චෛතසිකෙ නෙමෙයි තකින්නේ කියලා වගේ ඒව හිතෙනවා. ඉතින් ඒ හිතෙල් මට තමයි මම මනස සකස් වෙලා තියෙන තමයි මේ කොටස කරනකොට මට එහෙම හිතුනේ මේ ඒ ප්‍රශ්නේ අහන්න මේ ඒ මෙතෙන්දි මේ සංඥා කියලා කියන්නේ මෙතෙන්දි මේ සංඥා චෛතසිකය කියන අර්ථයේ හිතේ තිබුණොත් පැටලිල්ලක් වෙනවාද කියන කාරණාව සත්‍යතුමානි. නැහැ නැහැ නැහැ නැහැ පැටලින්නේ නැහැ බොහොම හොඳයි ඒක. හැබැයි හැබැයි කිව්වත් එන්නේ හොඳ නැද්ද? හැබැයි කිව්වහම මේක නෙවෙයි කියන අදහස නෙවෙයි. තව දුරටත් අපි බලමු මේක ඒකට. අපිට මතකද අපි ඉගෙන ගත්ත විපල්ලාස වල. දැන් අපි දන්නම දේ බලමු. මගේ මනසට ඇල්ම පහළ වෙන්නේ. රාගේ පහළ වෙන්නේ. ඌවමනාව කියන එක පහළ වෙනවා. අපි හිතම පහළ වෙන්නේ සුභ සංඥාව හින්දානේ. අභිනන්දනේ නිසා තමා මේ මනසට ඒක ඕන ඒක තිබුණොත් මට හරි කියලා හිතේ. ඒ සංඥාව තියෙනකොට ඒතකොට සුභ සංඥාව තියෙනවා. සුභ සංඥාවේ අනුන්ගේ ශරීරයක් පිළිබඳ වෙන්න පුළුවන්. දරුවෙක්ගේ විරුද්ධ පාසිකයේ සිරුරක් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙදර තියෙන පුටුවක් යානයක් වාහනයක් වෙන්න පුළුවන් ඕන එකක්. හොඳද? ඒ ඒ මත අපි මනසේ සකස් කරගන්න. එතකොට ඒ සුබ සංඥාව නිසා තමා අපි අර ඥාන කියන එක අයින් කරලා දාමු. ඉතිරි සංඛාර ටික පහළට පටන් ගන්නවා. සුභ සංඥාව තිබුණොත් ඒ අනුව පහළ වෙන විතක්ක ਵਿਚාර රාශියක් නැත්නම් චෛතසික රාශියක් එනවා. මෝහයරේ කනුත්ප්ප උද්ධච්ච ලෝභ දිට්ඨි මාන ඔය ඕන එකක්. අර ඒ ඒ සංඥාව එක්ක තමයි ඇති කරේ. ඇති වෙලා ඉන්නේ. අසුභ සංඥා කියන එකේ වෙනුවට පටන් ගත්තොත් නිච්ච සංඥා වෙනුවට අනිච්ච සංඥා පටන් ගත්තොත් අර අකුසල කියපු ඡායතසික මතුවලා එන්නේ නැහැ. ඒවට ඉඩක් නැහැ. ඒකත් ඒ කට්ටියට එන්න පදනමක් නැහැ. තෝතැන්නක් නැහැ. පාත්තියක් නැහැ. නර්සරි එකක් නැහැ. තවානක් නැහැ. එතකොට වෙන්නේ ඥානය පහළ වෙන්න උදව් කරගන්න මාර්ගය බඩලා නැත්නම් නීවරණ ටික විතරක් අයින් වෙලා යනවා. සමාධිය පහ එනවා එතකොට. මුල් හරියදි සිද්ධ වෙන්නේ ඒකයි. එහෙම නැතුව අපි දැන් බලමු අපි සෝතාපට්ටි தත්ත්වය පළමු මාර්ග සත්‍ය දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ යාට කිව්වනේ පොට්ටපාදතුමාට කිව්වනේ මේ ඉදප්පච්චයා කිර මේ ඥානං උදපාදි කියන කෙනවා කියලා ප්‍රධානමයක්. එතකොට අර පළමු නැත්තම් මේ පළමු වතාවට මනස විකසිත වෙනකොට Nirodhe සඳහා නැත්තම් පළමු වතාවට යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං Nirodh ධම්මං කියන එක තේරෙනකොට Nirodha සංඥාව එයාට තේරෙන්නේ. පටිච්ච සමුප්පන්නතාවේ තේරුම් ගන්න. ඒ ඉදප්පච්චේතාව එනවා එයාට. එතකොට දැන් ඔය ආස්වාස ප්‍රස්වාස ආනාපාන සති භාවනා වගේ එකක් දැන් මූල කර්මස්ථානයේ හැටියට කරන්නේ ඊට පස්සේ මම ආස්වාස ප්‍රස්වාස කරනවා කියන කතාවක් එන්නේ නැහැ සිරුර සිරුරේ සිදුවන ක්‍රියාදාමයක් පමණයි කියලා. ආර්ථික සංඥා වගේ දෙයක් කල්පනා කරගත්තොත් මානසිකාර කළොත් ශුන්්‍යතාවත් එකමතු වෙන මේ සත්‍ය සත්වභාවය අතුරුදහන් වෙලා යනවා. මේ හිස්කබ්බල සහිත තත්වයටද සත්‍ය ජීකීවේ කියන අදහස ඉදිරිපත් කරනවා. මම මේ ඒ පුජ්‍යල නාමය දැන් අවශ්‍ය නිසා. එතකොට මේ පුජ්‍යල භාවයේ කියන එක අතුරුදහන් වෙන්න නිරෝධය එක්ක සම්බන්ධ වෙනවා ඊට පස්සේ. ඒ Nirodhayat එක්ක සම්බන්ධ වන්නේ මේකේ අනිච්ච සංඥාව මතුවලා අපු නිසා. ආස්වාස ප්‍රස්වාස වලත් අනිච්ච සංඥාව දැන්. දැන් ඒ ආස්වාස ප්‍රස්වාස වලදී අනිච්චානුපස්සී තියෙනවා නිරෝධානුපස්සී තියෙනවා පටිනිස්සග්ගානුපස්සී තියෙනවා. ඒ අනුපස්සී කියන්නේ සංඥාවෙන් තමයි කනුපස්සනා කියන්නම සංඥාවෙත. ඒක හොඳ දෙයක්. ගණන් ක්‍රමයට යන්න එපා විධර්මයේ ගණන් ක්‍රමයක් එක්ක යන්න එපා එපා කියන්න මටයි කියන්නේ සමාවෙන්න කිව්වට නොයා අවබෝධයත් එක්ක රැඳිලා ඉන්නවා නම් අර කලින් කියපු විදිහටම අර විශාල ගේ තුල කතා කරනවා තේරෙනවා වගේ එක්කෙනා විශ්විශාල වූ වර්තමාන මොහොත තුල විවිධාකාර සංඥා උපදින සහ නිරෝධ වෙන බව පේනවා ඊට පස්සේ විශාල වූ වර්තමාන තත්පරය තුල වර්තමානය කියන්නේ මේකයි. පවතින தત્ත්වය තුල අර උපජ් ඉපදීම සහ නිරෝධ වීම පේන්න පටන් ගන්නවා. මත්වීම සහ අතුරුදහන් වීම. අහුත්වා සම්භූති කලින් නොතිබීම හටගෙන ඉදිරි නැතිවම අතුරුදහන් වෙනවා කියලා ඒව හොඳට ඉගෙන ගත්ත කතා ඒ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා. තථාගත වචනේ. නොතිබීම හටගෙන ඉතිරි නැතිවම අතුරු දහන් වෙනවා කියලා. මේක ඇතුලේ බැලෙන්නේ මේ. ඒතොර සංඥාව තමයි. ඒ නිසා තමයි ආනාපාන සති දස සංඥාවෙන් එකක් හැටියට ආනාපාන සති සංඥා කියලා නම දුන්න නොදුන්නත් ඒක සංඥාවක් හැටියට පාවිච්චි වෙන විදිහට. ඒක තමයි නිරෝධානුපස්සී, අනිච්චානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිසග්ගානුපස්සී, විරාගානුපස්සීව ආස්වාස් ප්‍රස්වාස් සිද්ධ වෙන්න ඕනේ නිසා. පළමු පොට්ටපාදමාට කිවි බුදුහාමුදුරුවෝ පළමු කොට සංඥාව පහළ වෙනවා. ඊට පස්සේ ඥානය පහළ වෙනවා. නිරෝධ සංඥාව, නිරෝධය පිළිබඳ ඥාන. අනිච්ච සංඥාව අනිච්ච භාවයේ පිළිබඳ ඥානය. අනත්ත් සංඥාව අනත්ත් පිළිබඳ ඥානය. සම්මා සම්බුදු සරණයි. කොහොම පින් සත්‍යජිතුමා බ්‍රුණ මහත්මයා ඔබතුමාට පුළුවන් දැන් කතා කරන්න? දැන් කතා කරන්න යනවද? දැන් එහෙනවා දැන් එහෙනවා මහත්මයා. හරි. මේ තෙරුවන් සරණයි අවශ්‍යදී තරම කලින් අහපු අර අන්තිමට සාකච්ඡා කරපු තැනත් අර අපිට මට නම් තාම ගෝචර නැහැ කියන තැන මොන වගේද කියන එක දැන් ඒක සිංහල පරිවර්තනයේ නම් වැඩිපුර දාලා කියලා තියෙනවා ඒක කොච්චර දුරට මේකට ගැලපෙනවද කියන එක මම හරියටම දන්නේ නැහැ ඒකේ අර අරහත් ඵල සංඥාව කියන එක තමයි කියලා තියෙන පොට්ටපාදයේ අරහත් ඵල සංඥාව නැහි පළමුව උපදී ප්‍රත්‍යවේක්ෂා ඥානය පසු උපදී කියන එක. එහෙම මේ පැත්තේ පාලි පැත්තේ එහෙම ඩිරෙක්ට්ලි එහෙම එකක් කියලා තියෙනවද කියන එක ඒ වචන වලින් මට එහෙම තේරෙන පාලි වල අවබෝධයක් නැති නිසා මම දන්නේ නැහැ. හැබැයි අපි අහලා තියෙන එකක් තමයි නිරෝධ සමාපත්තියට යනකොට ආ මේ අන්තිමට පහළ වෙන්නේ නේව සංඥා නාසඤ්ඤායතනේ. ඒ හිතෙන් පස්සේ නිරෝධයට ගියන් පස්සේ ආයේ එන්නේ අනාගාමි වහන්සේ කෙනෙක් නම් අනාගාමි ඵල හිතට එනවා අරහත් මේ උත්තමන වහන්සේ කෙනෙක් නම් මේ අරහත් ඵලයට එනවා කියන එක. මෙතන කෙලිම අරහත් ඵල සංඥාව කියන එක තමයි කියලා තියෙන්නේ. ඒක අනාගාමි වහන්සේ කෙනෙක් කෙන කතාවක් වෙන්නේ නැහැ වගේ තමයි තේරුනේ. නිරෝධයට යන්න පුළුවන් එහෙම සුදුසුකම් හැටියටත් අනාගාමි වහන්සේ කෙනෙක්ටයි රහතන් වහන්සේ කෙනෙකුට විතරයි නිරෝධ සමාපත්තියකට සමවදින්න පුළුවන්. ඒත් එහෙමත් මදි ඒ අෂ්ට සමාපත්තිය තියෙන්න ඕනේ කියන එක මේ අරුප ධානය වෙනකන් ධානය ලබා ගන්න ඕන කමකුත් තියෙනවා පුළුවන්කම තියෙන්නත් ඕනේ අනාගාමී වෙලා තියෙන්නත් ඕනේ අනාගාමී හෝ අරහත් වෙලා තියෙන්න ඕනේ කියන ඒ ක්වොලිෆිකේෂන් වගේක් තියෙන්න ඕනේ කියන එක තමයි මම දැනුවත් දාන්නේ. ඉතින් අර මේ මේ කියන්නේ ඒ ඒ ඒ தත්ත්වයමද කියන එක ගැන මටත් යම්කිසි ස්ථිර නිගමනයකට එන්න බෑ තේරුම් ගන්න. තවත් ඒ ගැන අදහස් තියනවද නැත්නම් සතේ තුමාගේ පැහැදිලි කිරීම ගැන හෝ අදහස් හෝ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. දරත් මහත්මයා ඔබතුමාට ඒ ගැන කතා කරන්න තියෙනවද? නෑ නෑ මම වීතුවේ අපි බුදුන මහත්මයා යොමු කරපු කාරණාව සත්‍යතුමාට යොමු කරගෙන අපි සත්‍යතුමාගෙන් ඉදිරියට යමු කියලා ඒක කොටස් වලට. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. පොහු ඒ පරිවර්තනයටත් ඒ එලෙසින්ම ගෞරවය යොමු කරගෙන අපිට තේරෙන්නට පටන් ගන්න නිසා සංඥාග්‍රේටම නොගොස් සංඥාග්‍රේ කියන වචනේ අර්ථයක් අමතක කරලා යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන තැනදී නිරෝධ සංඥාව පළමුත්‍රාවට රහවින්දින්ට පටන් ගන්න එක්කෙනාට මේක නේද හරි කියලා තේරෙන්න පටන් ගන්න මොන පදනමකද යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ඥානෙ පහළ වෙනවාද ඒ පිළිබඳ සංඥා වෙනවාද අර සංඥාග්ග කියපු නිසා පිටෙන්ට යන්න අවශ්‍යමයි ඒක ඒ ගැන තර්ක කරන්න අවශ්‍යම නැහැ ඒකේ මම සංඥාග්ග කියලා මේ සූත්‍රයේදී අවසාන වශයෙන් පහළ කරගත්ත නිසා දේශනා කරපු නිසා ප්‍රතිපදාව පිළිබඳව ප්‍රතිපදා පිළිබඳ මුද්‍රිත අකුරු අයින් කරලා සුදු පාට ඒ පිටු අමතක කරලා සතු පාට කවර අමතක කරලා නිරෝ යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධම්මං ඒකෙන් තේරුම් ගත්තාම අර තථාගතයන් වහන්සේට ලොකු සතුටක් පහළ වුණානේ අඤ්ඤාසි පත බොහෝ කොණ්ඩඤ්ඤෝ කියලා. එතකොට ඒ ඒ ඥානෙ අපි එකට හොයත් ඉගෙන ගන්න තියෙන හැටියට සෝතාපට්ටි ඵල ඥාන, මාර්ග ඥානෙ ඵල ඥානෙ කියලා අපි මේ දෙක ගත්තොත් වචන දෙක. එතකොට අපි සෝතාපට්ටි කියන වචනේ දැනට අයින් කරනවා අපි වෙනුට ගන්නවා පළමු අවබෝධය පළමු විකසිත විල්ල පළමු ඇස් ඇරිල්ල වෙන්නේ යංකින්චි සමුදේ ධම්මං සබ්බන්ත නිරෝධම් එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන දැන් මෙතෙන්දි වැඩිපුර අර කලින් කල්යාණ මිත්‍යා කියපු හැටි සංඥාව එක තමයි යන්න වෙන්නේ පොට්ටපාදතුමත් ඒකමයි කතා කරන්නේ බුදුරජාන් වහන්සේගෙන් යා හාර හාර අවුස් අවුස් අහන්නේ මේක යටි තරම් වැදගත්. එතකොට යලි ඒ පළමු විකසිත ප්‍රතිපදාවේ සත්‍යාවෝධය මාර්ගයේ මේක බුද්ධ ආගමේ වෙන දෙයක් කියලා හිතන්න එපා දැනට. තථාගතයන් වහන්සේත් එක්ක සිද්ධිදී වෙන දෙයක් කියලා හිතන්න. යං කිං කි සමුදය ධම්මං කවර හෝ දෙයක් හටගන්නා ස්වභාවයෙන් යුක්තද කියන රූපත්වයේ වේදනා සංඥා සංඛාරයන් සහ විඥානත්වේ යම් කිංකි ඕනෑම දෙයක් සමුදේ ධම්මං හටගන්නා ගතියෙන් නම් තියෙන්නේ හටගන්නා ස්වභාවයෙන් නම් තියෙන්නේ සබ්බන්තං ඒ හැම දෙයක්ම නිරෝධ ධම්මං අතුරුදහන් වෙලා යන ස්වરૂපයක් තියෙනවාමයි. ඒ සංඥාව තමයි ස්වરૂපේ. මොකද ඥානේ අනුපස්සනාවෙන් පටන් ගන්නව සංඥාවත්. ඒ ගමනම එතකොට ඔන්න තන තේනවා තනේ සෝවාන් ඵලඥානෙ පහළ වෙනවා. මාර්ගඥානය කියන්නේ මේ අවබෝධය ආවේ මේ සංඥාවත් එක්ක නිසා නෙවෙයි තේරෙන්නේ. ඒකේ වාසිය හැබැයි තරතෝ ഘോഷයත් එක්කේ කියනවා. ඒ නිසා ඒක ඉක්මනින්ම අර ඒ ඉක්මනින්ම සංඥාව අහු කරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. තත්පරයකින් අතුරු දහන් වෙන්න. මොකද පර්තෝ ഘോഷයෙන් ඒකෙන් ඉඩ තියෙනවා. කෙනෙකුට ඇහුම්කන් දුන්නා තථාගත ධර්මයට. එයාට අරවමයා හිතන්ට තාම දන්නේ නැහැ. මේ විශ්ව ස්වરૂපය මේක නේද කියලා තේරෙනවා නැත්නම් පංච උපාදානස්කන්ධය මේක නේද කියලා තේරෙනවා පළමු වතාවට ඉව වැටෙනවා ඒත් එක්කම නිරෝධ සංඥාව ඊට පස්සේ එන මොකද යාට දික්ටි අතුරුදහන් වෙන නිසා ඒ රස වැටිල්ල නිසා තමා එයා ඊට පස්සේ එයාටින් අර වැරදි නොකරනවා කියන්නේ කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උද චේතසාව අභබ්බෝ සෝතස්ස පටිච්ඡාදාය. ඒ අභව්‍යතාවයටපත් වෙන්නේ ඒ කියන්නේ ලෝතුර අභව්‍යතාවයක් ආධ්‍යාත්මික අභව්‍යතාවයක් කියන්නේ හංගන්නේ නැහැ කිසි දෙයක් ඊට පස්සේ හැංගෙන්නේ නැහැ වහන්නේ නැහැ ඒක ඒකෙන්නේ ඥානයත් එක්ක සංඥාවේ අර්ථ ඉදප්පච්චතා ඥානෙ තියෙනවා මේක ආවේ මේ නිසා කියලා. කල්යාණ මිත්‍ර සේවනයේ නිසා, සද්ධර්ම ශ්‍රවණ නිසා, ධම්මානුලම් ප්‍රතිපද නිසා. යෝනිසෝ මනසිකාර නිසා කියලා දන්න. ඒක කෙලවරගෙන තමයි තුර සංඥාග්ගියක් කියලා කතා නිසා තමයි නිරෝධ සංඥාවෙන් පස්සේ ඒ දැන් නිරෝධ සම්මාප්පත්තිය ගැන කතා කරොත් ඒ ගැන ඒ සඳහා පත් වෙන වාද කියලාවත් හිතන්නේ කියලා අපි චූල වේදාල සූත්‍රයේදී ඉගෙන ගත්තා. ඒකේ හාහා ඒකේ හිතා ගන්නත් බැරි තත්ත්වයක් වචන විතරයි තියෙන්නේ. නමුත් නිරෝධ සංඥා පළබතාට පහළ වෙන එක ගැන කතා කරන්න අපිට බර්ත් <laughs> රයිට් එකක් තියෙනවා කියලා හිතේ. සම්මා සම්බුදු සරණයි ඊට පස්සේ අපි සුසූත්‍රයට එමු ඒ ගැන තව කතා කරන්න තියෙනවද සමාවෙන්න නෑ සත්‍යත්වන්නේ අපි සූත්‍රයට යමුනේ හොඳයි. දැන් මේක ඩිංගක් අර අර නිරෝධ සංඥා වෙන් පහ එයා ඉතින් වෙන දාර්ශනික පදනමක් පද නිසා යාට අහන්න හිතෙන જાති. ඉහත් අපි වගේ ඔලු තියෙන කෙනෙක්ම තමයි අන්‍යා කොණ්ඩඤ්ඤතුමා වගේම නෙවෙයි ඒක. සංඥානුකෝභන්තේ පුරුෂස් අත්තා මේ සත්වයාට මම පුරුෂ කියන වචෙන් සත්වයාට තීන නිරන්තර පැවැත්ම රඳා පවතින පවතින්නේ සංඥාව තුළද මේ පැවැත්මක් තියෙනවානේ දැන් මේ ඉන්න අපි 10 15 දෙනා මන් දන්නේ කියනකින්වද ඒ 10 15 දෙනාම වෙන වෙන ගුලි හැටියට පවතිනවන වෙන වෙන ඒකක හැටියට වෙන වෙන පොදි හැටියට වෙන වෙන පැකට් හැටියට වෙන වෙන පංච උපාදානස්කන්ධ ප්‍රකට් කියලා ඒ වෙනසක් නැණි මෙතන පොදු බව තිබුණත් ඉන්නවනේ ඒ අම්මා තාත්තා බිහි කර දුන්න ඔලු කට්ටත් එක්ක යන මේක තියෙනවද වෙන වෙන ගතිය? ඒක මාරු කරන්නත් බෑනේ දැන්. මං කොස් ගැන හිතනකොට ඔයත් දෙල් ගැනනේ හිතන්නේ. මං වයර් එක ගැන හිතනකොට ඔබට ඇපල් එක ගැනනේ හිතන්නේ. ඒසොත් දැන් වෙන වෙනම මේ 15 දෙනා 15 සිද්ධියකට හිතන්නේ එතකොට. ඒ නිසා මේ පැවැත්ම තුල අපිට අපි දැනට යුනිට් අහවල් යුනිට් වැදගත් යුනිට් එකක් නැහැ මේ ඉන්න සමාජය තුල ඉහළ දාන්න හදන මම යුනිට් එකේ ඉන්න පුංචි මේ ට්‍රයිබ් එක තුල ඒ ගෝ ඉන්න ගෝත්‍රය තුල දෙතුන් දෙනා ඉන්නේ ඒ ටික තුල තින් ලොක්ෙක් වෙන්න හදන. නම් මොකෙන්ද ලොක්ෙක් වෙන්නේ? ඒක තේරුම් ගන්න පුළුවන් දේ තමයි මේක නිත්‍ය විදිහට යන මොකක් හරි තියෙනවා කියලා හිතෙන දේ තමයි සංඥාව. සංඥාව පණ නැති ගානට හිටියත් විශාල ශක්තියක් ශක්තියක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තේ ඒකයි. සංඥානුකෝ භන්තේ භන්තේ මේ සත්වයාගේ නිත්‍ය වූ පදාර්ථය අපි වචන ඉගෙන ගමු නිත්‍ය වූ පදාර්ථයේ සංඥාවද මේ සංඥාවද අපි හිතමු 2008 දී මේ සංඥාව සහිතවද සත්‍ය ජී ආවේ. ඒ කාලේ තිබිච්ච ඔලු කට්ට නම් ඇත්තම නෑ දැන්. ඒ ධන ධනිස් ටික ඇඟිලි ටික ඒවා බඩවල් අකුබඩු ඇත්තම නැති දන්නවා. නමුත් ඒ ගැන ඔය දැන් හිතන සංඥාවක් තියෙන හින්දා හිතනවා එයත් ඉන්න ඇති වලාකුළු බෝලයක් හැටියට කියලා. කැස්ප වගේ කියලා හිතෙන සංඥාව. සම්ම සංඥාව තමයි නිත්‍ය සංඥාවල දෙය. ඒතර 1908 දී සත්‍තිජී කියන එක්කෙනා ඒ නමක් දාන්න බෑ මේ සංඥා වලට කරයි. අපි හිතුව අඹ ගහක් ළඟ වාඩිලා හිටියයි කියලා කියනකොට ඒ වාඩිවිලා හිටියේ ග්ලූටියස් ඒ දානිස් ඒ පිටකොන්ද ඒ ඒ වෙලාවට ගත්ත ඔක්සිජන් ටික ඒව මොනවත් නැහැ කියලා අපි දැන් දන්නවා. මොතර සංඥාවෙන් අපි නිත්‍ය පදාර්ථයක් එතනින් මෙතෙන්ට ආවා කියලා හදාගන්න ගතියක් තියෙනවානේ. දැන් මිනිස්සින්ද මේක හිතන්නේ හයිනස් කෙනෙක් නම් එයාට පේන්නේ මම උදාහරණ විතරයි කියන්නේ එයාට සංඥා ඇච්චර යන්නේ හයින කෙනෙක් නම් එතකොට එයාට දිග ඔලුවක් ඇතුව නගුටක් ඇතුව දත් පිළිස්සගත්ත කෙනෙක් තමයි පේන්නේ අපි මිනිස්සු භාවය නිසා අර භික්ෂුන් වහන්සේ බොහෝ හොඳට අපි ඉගෙන ගන්න කාලේ උන්වහන්සේ මේ නිරන්තරයෙන් කියලා දුන්න මාංකොල්ල හම්දුරු අර කැමරාවක් ගන්නවයි ලැබෙනවා කියලා එක එක විදිහට දකින්න ගන් පින්තූර ගන්න පුළුවන්. ඒව තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් හයිනට හම්බෙච්ච කැමරාවට ඒව අහුවෙන්නේ නැහැ. දැන් මිනිස් මිනිස් සංඥාවත් එක්ක ආව නිසා ඒක හබල් ස්කෝප් එකක ගොඩක් જાති අහු කරගන්න පුළුවන්. තථාගත ධර්මයට සම්බන්ධ වෙච්ච නිසා. එතකොට 1908 දී දැනට මිනිස්සෙක් නිසා සත්‍යජී කියන ඒ සත්වයාට පහළ වෙන සංඥාව අර කැස්ප වගේ නැත්නම් ඔලුවක් එක්ක ඒ දැනට තියෙන සත්‍යයක් තත්වයක් හැටියට තමයි යාට මතුවෙලා ඉන්නේ. පුබ්බේ නිවාසානුසඥාන එනකම් පහළ වෙන්නේ ඒක. ඒකේ සංඥාවක් විතරයි. ඒ නිසා තමයි ගාක් වෙලාවට මේ සංඥාව තමා නිත්‍ය වූ ආත්මය කියලා ගන්න. නොන නොනසෙන පදාර්ථ සත්ව භාවයේ නොනසෙන පදාර්ථය අමාරු කියලා හිතන්න එපා මම හොඳයි ඒ අත්ත කියලා ගන්නවට වඩා ඒ නොනසෙන පදාර්ථය සංඥාවද කියලා පොට්ටපත්ම උදාහරණ ගන්න. උදාහ සංඥා අඤ්ඤා සංඥා අඤ්ඤෝ අත්තා ඒ අත්තා කියන වචනෙන් අඤ්ඤෝ කියලා පුරුෂ පුරුෂ පදේ පුරුෂ ලිංගත්වෙන් දුන්නේ. සංඥාව අනිකක්ද අත්තා නිත්‍ය පදාර්ථ වෙනම එකක්ද කියලා. තුරු බුධාර අන පොට්ටපාදට බුධාර ආදරේ පොට්ටපාද කතම්බනතුම් පොට්ටපාද අත්තානම් පච්චේ. කොයි විදිහට පොට්ටපාදා මේ අත්තා කියන එක හිතාගෙන ඉන්නේ. තේරුම් අරගෙන ඉන්නේ. එතෙන්දි පොට්ටපාදත් ඔන්න පොට්ටපාද වෙනම කෙනෙක් හිතන්න එපා පොට්ටපාදගේ පවුල කියලා හිතන්න ඕන අපි පොට්ටපාදගේ මුණුපුරෝ කියලා ඕලාරිකං කෝ අහම් භන්තේ අත්තානම් පච්චේ භන්තේ මම මේ අත්තා මේ නොනසෙන පදාර්ථය කියලා හිතාගත්තේ මං තේරුම් අරන් ඉන්නේ මේ ගොරෝසු රූපී ධාතු මහා මහා භූත ටික විශාල පහළ වෙච්ච එකක් තියෙන දැන් ඔය ඔය හමක් එක්ක බඩක් එක්ක ඔලුවක් එක්ක නහයක් එක්ක ඉන්ද්‍රිය හයක් එක්ක තියෙන්නේ මේ තියෙන්නේ ඔය ගුලිය කලිසංකාමිස සිවුරු ඇඳුම් පළඳුම් වාස රිංගවල ඒක ඒ ගුලිය ධාතුම් මහා භූතිකං කබලීකාරහාර බක්ඛං ඒ කියන්නේ කොස්දෙල් පොලොස් කව කවා තියාගෙන ඉන්නේ. වතුර ජූස් වර්ග කිරි වර්ග පෝපුවා ඉන්න මේකෙන් කියලා එයා කියන්නේ. රූපීත්‍යයක් තියෙනවා. ඒකයි මේ මේ රූපත්වය කියන එක පැවැත්මේ මූලිකම අංගයක් නෙවෙයි. ඒ රූපීත්‍ය පහළ රූපී බව දැනට ඉන්න මේ ඔක්සිජන් සහිත මේ බ්ලූ ප්ලැනට් එකේ ඉන්න අයට දිනන එච්චර. නැත්තම් බ්‍රහ්ම තත්ත්වේ ඉන්න නැත්තන්ට කොස්තස් පොතන එකට කොස් කියන්නේ මොනවද කියලාවත් දන්නේ. සැමන් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. ඕ හොඳට හිතන්න හොඳට හිතන්න ඕනේ එතකොට බුදුරජාන් වහන්සේ පොට්ටපාද පාඩ කියනවා ඕලාරිකෝ හිතේ පොට්ටපාද අත්තා භවිෂ්‍ය රූපී චාතුම් මහ භූතික බලිකාරහ ඔබට පොට්ටපාද මේ රූපී රූපී බවක් හිතාගන්න පුළුවන් මහා භූත හතර විශාලවට පහළ වෙච්ච ඒකෙන් නිර්මාණය වෙච්ච පින්තූරයක් එක්ක තියෙන ගොරෝසු ගොරෝසු කෑම වලින් මහත් කරගන්න පුළුවන් ශරීරයේ අත්තා කියලා හිතාගත්තොත් ඔයාට ඒකනම් අත්තා නොනසෙන පදාර්ථය ඒවන් සන්තං කෝති පුට්ටපාදේ අඤ්ඤාව සංඥා අභවිෂති අඤ්ඤෝස අත්තා එහෙමනම් දය සංඥාව එකක්මද අත්තා නොනසෙන පදාර්ථ එකක්මද කියලා අහනකොට බුදුහාමරේකින්දී ඒකම අරන් පොට්ටපාදේ කියන ශරීරයේ නොනසෙන පදාර්ථය හැටියට ඔයා හිතාගත්තොත් ශරීර සංඥා ශරීර සංඥාවක් තියෙනවනේ ඒකින්ද තමයි අර ධාතු මනසිකාර වැඩගත් වෙන්නේ මේ තේරුම් ගන්නට අඤ්ඤාව සංඥා භවිසිත අඤ්ඤෝ අත්තක් එහෙම නොත් එහෙම සංඥාව වෙනම එකක් අත්තා වෙනම එකක් වෙනවා මොකද ශරීරයේ විදිහට ගත්තොත් පොට්ටපාදතුමාට බුදුහාම කියලා දෙනවා තදමිනාපේතම් පොට්ටපාද පරියායන් වේදිතබ්බං යත අඤ්ඤාව සංඥා භවසිත අඤ්ඤෝ අත්තා ඒ විදිහටත් පොට්ටපාද තේරුම් ගන්න පුළුවන් ඔයාට සංඥාව කියන එක වෙනම මතක් වෙනවා අත්තා කියන එක වෙනම පෙරලෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. චිත්තතුයේ අයං පොට්ටපාද ඕලාරිකෝ අත්තා රූපී චාතුම් මහා භූතිකෝ කබලිකාරහර බක්කෝ ඔය කියපු ගුණාංග තුන බුදුහාරගෙන රූපිත්වයක් තියෙන දා අපිට ඒක හිතන්න පුළුවන් අපිට ඒ අපි ඒ தත්ත්වයේ ඉන්න නිසා අපිට හම්බුනේ ඒ අච්චුව දැන් මිනිස් අච්චුවක් අපිට හම්බෙලා තියෙනවා රූපී ධාතු මහා භූතිකයි කබලිකාරහර බක් ඒ අච්චුව තමයි දැන් හම්බෙලා තියෙන්නේ ඒක කම්මස්සකයි ඒක එහෙමම තිබිච්චාවේ ওই අත්තා කියන නිරන්තර පදා නිත්‍ය පදාර්ථය. අත ඉමස්ස පුරිසස්ස අඤ්ඤාව සංඥා උපජ්ජಂತಿ අඤ්ඤා සංඥා නිරුද්ධಂತಿ. ඒක එහෙමම තිබිච්චාවේ නමුත් අපිට පේනවා පොට්ටපාද සංඥා වෙනම එකක් නැති වෙලා යනවා තව එකක් මතුවෙලනවා. සංඥාවක් එක එක සංඥා උපදින බව පේනවා එක එක සංඥා නැතිල යන බව පේනවා. සෝ සංඥා අත්තා කියලා ගන්න බෑ කිය එක. ඉමිනා කෝහම් පොට්ටපාද පරිණේතබ්බං යත අඤ්ඤාව සංඥා භවසේ ඥානවත්. ඒ විදිහට ගත්තොත් සංඥා කියන එක නෙවෙයි නිත්‍ය පදාර්ථය කියලා තේරුම් ගන්න. ඊට පස්සේ එයා හිත කියනවා මෙහෙම. මනෝමයං කෝ හම්බන්තේ අත්තානම් පච්චේ. සබ්බංග පච්ඡංගේ ගහිනින්ද. මට හිතා ගන්න පුළුවන් හිතන මෙහෙම ස්වාමී මේ මනෝමය ශරීරය ඔය ඔය ඔය ඔලු මනස් කැරකෙන ඔය පැත්තමනේ අපිට තියෙන පොට්ටපාද මනෝ අපිට තියෙන පොට්ටපාද ඔලු කියලා මතකෙ තියෙන්න අප කාට පොට්ටපාදතුමා මේ ඉන්දියාවේ ශාවත්ති නගරයේ එක වෙන ආගම අදහන වෙන ධර්මයක් අනුගමනය කරන්න කියලා හිතන්නේ නැතුව ඒ ඒ මොළ தත්වෙම තමයි දැන්න තියෙන්නේ අපිට. අපිත් ඒ ගොන්නට දාගන්න. එයාගේ මුණුපුරෙක් මිනිපිරියක් කියලා හිතාගන්න. ඒ කියන්නේ manussත්වයේ ගැටලු සත්‍ය අවබෝධයට යනකොට ඇති වෙන ගැටලු කාටත් පොදුයි කාටත් සමානයි. ඒ නිසා ඒකේ ලේසියකුත් තියෙනවා. කාගෙන් හරි අහගන්න දැනගන්න පුළුවන් දෙයක්. අර එකම බෙහෙතක් කාටවත් ඔළුවේ කැක්කුම කියන එකට බෙහෙතක් හදනවා කොහේ හරි ඒක කාටවත් මිනිස් කෙනෙකුට ඕක පාවිච්චි කරන්න පුළුවන්. වේදනානාශකයක් හදන්නකොට. ඒ වගේ ඒ පටන් ගන්න ඥානෙ කොතෙන්ටත් යොමු කරගන්න පුළුවන්. එතකොට ඊළා කියන එහෙමනි මනෝමයත්වයෙන් ඉපදිච්ච අත්භාවයක් ගැන නොනසෙන පදාර්ථයක් ගැන හිතෙනවා කියලා. එහෙම තමා ඔළුවේ කැරකෙන්නේ. අර යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක එතෙන්දි දිට්ඨිය කැඩලා යන්නේ අපි. ඒ තෙන්ද එනතුරු එක්ක හිතෙන්නෙම මේක තව තැනකට සේම් දෙනවා කියලා. මොකද පින්තූරක් ඇඳලා දෙන්නේ එහෙමයි. ඒ විදිහට. ඒ නිසා ඒක සංඥාවක් එනවා අපිට. පොට්ටපාතුමායි තහනයි මනෝමයං කෝ අහම් බන්ති අත්තානම් පච්චේමි මං හිතා ගන්නවා මේ නිත්‍ය පදාර්ථයේ මේ පැවැත්මේ නිත්‍ය මූලික පදාර්ථය මේ මනෝමය ශරීරයක් කියලා. එතෙන්ද බුද්ධාවාය. මනෝමයෝ හිතේ මනෝමයෝ චහිතේ පොට්ටපාද අත්ත අබවිස්ස. ඔයා හිතන හැටියට ඔයාගේ නිත්‍ය පදාර්ථයේ මනෝමය தත්වෙන් සම්පූර්ණ අහීනින්ද තත්වෙන් තියෙන එකක් කියලා හිතාගත්තොත් ඒත් පොට්ටපාදේ වෙනම සංඥාවක් ඉපදෙනවා වෙනම සංඥාවක් තමා නැවැත්තිලා. ඒ කියන්නේ ඊගෙන සංඥාවක් තමයි හිතන්නේ. කලින් අර ශරීරයේ පිළිබඳ සංඥා ඇති කරගත්තා. අර කොස්තෙල් පොල් බතල කවපු ශරීරය ගැන දැන් ඒකෙන් තොරව ඒ ඉන්ද්‍රිය සහිතව ගත්ත මීදුමක් වගේ එකක් නැත්තම් දුමාරයක් වගේ එකක් කියන මම ඒකට අපි වායි කියනවා දැන් කැස්ස තත්වයේ තියෙන අත්තා කියන එකක් හදාගන්න මනෝ. ඔය මනෝ මනෝ හදනවා ඔක. අපේ මනෝට පුළුවන් මේ සංඥාවල් මතු කරගන්න. ඒ මතු කරගන්නේ කලින් දැකපු ඒවා, කතා කරපු ඒවා, හිතපු ඒවා අනුව. ඒ අනුව තමයි අපිට මතක්. දැන් දැන් කාලේ තාක්ෂණයේ දින වෙච්ච නිසා තවත් වැඩිපුර ඒ ඒ සංඥාවල් අප ඔළුවට දෙන. තදමිනා පීත. ඒක මේ විදිහටත් පොට්ටපාද පරියායන මේ ක්‍රමයටත් ඒක දැනගත යුතුයි සංඥාව කියන එක. අඤ්ඤාව සංඥා භවිෂති අඤ්ඤාත්තා. සංඥාව කියන එක වෙනයි පැවැත්මේ මූලික පදාර්ථය කෙනෙක් වෙනයි කියලා බැලුවහම ඒකත් ඒ. ඊට පස්සේ පොට්ටපාත්‍රාය කියන මේ මනෝමය අත්තා කියන එක මනෝමය හිතා ගන්නවා නම් ඒ සංඥාව වෙනම උපදින දෙයක් සංඥා වෙනම තුලියම. ඒ ගැන වෙනම සංඥාවකුත් ඇති වෙනතු. ඒතර සංඥාව කියන එක අත්තා නෑ කියන්ට තමයි බුදුහරයාට කරුණ කියන්නේ. ඊට පස්සේ පොට්ටපාද කියනවා අරූපං අරූපින් හිකෝ බන්තේ අත්තානම් පච්චේ සංඥාමයන් දැන් දැන් හිතන්න බලවඩ සංගරාව දින්ජකප නොම කියවල දෙන අපේ ඔලු ඒ කියන්නේ අර ඒ චිත්ත මිසක් කාය නැති බඹලෝ කියන කතාවට එනකොට. එතකොට ඒකෙන් ඒ කියන්නේ පොදු ජනතාවටනේ අපි කතා කරන්නේ අපි 10 15 දෙනා කියන. ඒ පොත වැරදි කියන එක නෙවෙයි උනේ ඒක වැරදි විදිහට ගන්න. ඒවා තමයි ඔළුවේ කැරකෙන්නේ. කය කියනකොටම බෙල්ලක් බඩක් ඔළුවක් ඇස් දෙකක් නහයක් කන් දෙකක් කියලා එකක් මවා ගන්නවා. ඊට පස්සේ අචින අරූපින් කෝහම් භන්ති අත්තානම් පච්චේ මේ නිත්‍ය වූ පැවැත්මේ නිත්‍ය වූ මූල පදාර්ථයේ අරූපී තත්වයක් කියලා මං හිතනවා. මැග්නට් තත්වයක්. මැග්නට් එකට තමයි රූප ඇදලා <laughs> රූප සංඥා වේදනා සංකාර ඇදිලා ඇවිල්ලා ගුලියක් ඇදිලා තියෙන්නේ. එතකොට අරූපී తත්වේ සංඥාමයයි සංඥාවෙන් හටගත්ත නැත්නම් සංඥාවත් එක්ක තියෙන දෙයක්. සහම්පති බ්‍රහ්ම කියනකොට අපට මතක් වෙන්නේ සාර්ලිස්තුමා ඇඳපු පින්තූරේ. බුදුහාරු පිළිගන්ට ඇවිල්ලා. දැන් චිත්තපටියක් බැලුවත් ඒ බුද්ධ ගැන එතකොට ඒ කට්ටිය මවන එකක් තියෙනවා. කහපාට ඇඳුමක් හවතේ බෞද්ධ කරන්න ඕන හින්දායා. ඒ විදියට බ්‍රාහ්ම කෙනෙකුට උටුන්නකොත් කියලා ඒ ඒක දානවා. ඒ ඒ ඒ ඒ සංඥාවේ ගුරුසුම් පැත්තට එක හදලා තියෙන හැටි මේව මේව කැඩෙන්න ඕන ඒක සංඥාවක් කියලා විතර දැනගත්තාම හරි ඒව හදන්න යන්න ඕනේ මේක සංඥාවක් කියලා දන්නාම හරියනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අරූපී අරූපී චිතේ පොට්ටපාද අස්ථාභවිස්ස සංඥාමයෝ පොට්ටපාද ඔයාගේ නිත්‍ය පදාර්ථ ඔයා හිතාගෙන නිත්‍ය පදාර්ථ අරූපී තත්වේ නම් තියෙන්නේ. කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් තොරව පවත්නා තත්වයක් නමුත් සංඥාවත් එක්ක යන දෙයක් කියලා ගත්තොත් ඒ පොට්ටපාද අඤ්ඤාව සංඥා භවිෂති අඤ්ඤවත්. එහෙන් බැලුවත් සංඥාව වෙනම එකක්. මොකද අරූපී කියලා සංඥාවක් මතුවලා තියෙනවා. ඒකේ අයත්තා කියලා එකක් එයාට තියෙනවා. මේ පවතින එක්කෙනාට හිතෙන්නේ මේක. අර බෝට්ටුව නතර කරන්න ඕන බෝට්ටුවෙන් ඇති වෙච්ච රැළ නතර කරගන්න. බෝට්ටුව යන වේගිට යන වේගිට රළත් වෙන නිසා දැන් අපිට මේවා ගැන හිත හිතා ඉන්න නෙමෙයි පොට්ටපාද සූත්‍රේ නොහිත ගැන හිතන්න නෙමෙයි තියෙන්නේ. මේක ඇතුළට කිඳා බහින එකයි තියෙන්නේ. ඔය ඇට මේ මේ ඇට කෝටු කඩාගෙන හැරි විලහැට කුටු අස්සෙන් ගිල රින්ගල් බලනවා. මේකද පෙනහල්ල මේකද වකු gaduwa මේකද අක්මාව කියලා හොයලවා. තවත් උඩහට ගිහලා ගලනාලෙදි ගිහ කටට එන්නේ නැතුව ටිකක් උඩහට ගිහලා ඔළුවටම යනවා. ඔළුවේ සංඥා ගොඩක් කරගෙන හැටි ඊට පස්සේ පේනවා. ඒ ඒ සයිලට් එකේ හැමයට මේ නියුරෝන් ටික අයින් කරගත්තොත් සංඥා නැහැ. අල්සයිමර් ලෙඩේ හැදිච්ච එක්කෙනාට නැත්නම් පාකින්සන් මොනවා හරි හැදුවෙන් එක්කෙනාට වගේ ඒ නිසා අපි ඇතුලෙන් හොයාගන්න ඕන මේ. ඒකේ තදමිනාපේ සම්පොට්ටපාද පරියාන වේදිතබ්බං යත අඤ්ඤා සංඥා භවසිතී අඤ්ඤෝ අත්තා මේ සංඥා කියන එක වෙනම එකක් ඔයා හිතන්නේ අත්තා කියන එක වෙනම එකක් කියලා හිතා ගන්න. සක්කාපනේතම් භන්තේ මයා ඥාතුම් සංඥා පුසස අත්තාතිවා අඤ්ඤෝ අඤ්ඤාව සංඥා අඤ්ඤෝ අත්තාතිවා. ඒතර පොට්ටපාද අහනවා බන්තේ ඒ తත්වය සංඥා පුරුෂස්ස අත්තාතිවා අඤ්ඤාව සංඥා අඤ්ඤෝ අත්තාතිවා සංඥාව තමා සත්වයාගේ නিত্য පදාර්ථය මේ සූත්‍රය කතා කරන සංඥා ගැනමයි අඤ්ඤාව සංඥා අඤ්ඤෝ අත්තා සංඥාව සම්පූර්ණ වෙනම දෙයක් නිත්‍ය පදාර්ථයක් හැකි යම් තත්ත්වේ කාන්දාන් ශක්තියක් වගේ වෙනම දෙයක් කියලා. ඒක දැනගන්න පුළුවන්. මට මට ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙයිද? දුජ්ජානං කෝයතම් පොට්ටපාද. පොට්ටපාදයක දැනගන්න හරිම අමාරුයි ඔබට. අන්‍ය දිට්ඨිකේනේ අඤ්ඤකාන්තිකේන අඤ්ඤරුචිකේන අඤ්ඤත්‍ර ආයෝගේන වෙනම දෙයක් කැමති වෙනම දර්ශනයක් ඔළුවේ කැරකෙන හින්දා වෙනම දෙයක් බලාපොරොත්තු වෙන නිසා වෙනම දෙයක් අගය කරන නිසා අඤ්ඤ අඤ්ඤ කන්ති කියන අඤ්ඤ රුචි කියන වෙනම දෙයක් තමයි කෘති කරන්නේ. අඤ්ඤත්‍ර යෝගේන යෙදෙන්නෙත් වෙනම දේවල් සඳහා අඤ්ඤත්‍ර ආචාර්යකේ ගුරුවරයා හැටියට හොයාගන්නේ තථාගතවරේ නෙවෙයි වෙන කෙනෙක් නිසා. දැන් අපි පොට්ටපාද වල හොඳ ගෲප් එකේ ඉන්නවා කියලා හිතන්න එපා හොඳද? ඒ ගෲප් එකේ තමයි අපි අපි හෙලවෙලා ඉන්න හින්දා තමයි වෙන අපි හිතේ විදිහට හිතන්න ඕන. එහෙල වෙනවා කියන්නේ මූ වෙනවා කියන එක නෙවෙයි සංඥා පුරුෂස්ස අත්තාතිවා අඤ්ඤා සංඥාත්ත අඤ්ඤාව සංඥා අඤ්ඤෝත්ත සංඥා වෙනම එකක් අත්තා වෙනම එකක් කියලා. ආවිශ්‍රාවකෙක් බවට පත් වුණොත් පමණයි මේ තේරුම් ගන්න පුළුවන් කියන එක තේරෙන්නේ. නිසා කෘතඥතාවෙන් ගුරුවරයාට নমස්කාර කරන කවුරුන් හෝ තමන් කැමති එක්කෙනාට නමුත් ඔහු කැඩපත් හෝ ඇය කැඩපතක් පමණයි කියලා හිතාගන්න. ගුරුවරයා කැඩපතක් කරගෙන Taman දිහා බලන්න. ධර්මයක් කැඩපතක්. ඊට පස්සේ අපි අපි ගැඹුරු දෙයකට අපි කතා කරලා තියෙනවා බොහෝ ඒ දෙයට නොයයිම කියලා මා යෝජනා කරනවා ඊට පස්සේ එයා කියනවා වංකුව ඒක තේරුම් ගන්න අමාරු නම් මං අනුගමනය කරන පැත්ත වෙනම එකක් නිසා මං වෙනම දේවල් හොය හොයා යන නිසා වෙනම දර්ශනයක් මා අනුගමනය කරන නිසා වෙන ගුරුවරයෙක් මට ඉන්න නිසා සංඥාවද නිත්‍ය පදාර්ථයේ එහෙම නැත්නම් නැද්ද වෙන එකක්ද කියන එක ඊට පස්සේ අහනවා පොදුවේ කවුරුත් අහන එක සමහරට අනිත්‍ය වෙනුවෙන් අහන ප්‍රශ්න වෙන්න පුළුවන් තවත් සත්‍ය ගවේෂකයන් සිය දහසක් එක්ක එකතු වෙලා මේක අහන්න 30000ක් නැත්නම් අඩි ගානේ සිය ගානක්වත් ඉන්න තියෙන වටපිටාවේ. එතන 3000ක් විතර හිටියයි කියනවනේ ඒ අධ්‍යාපන ආයතනේ. එතකොට අහනවා සස්සතෝ ලෝකෝ ඇයි බුදුහාඳුර මේක එහෙමනම් මේක ලෝකේ සාස්වද්ද කියලා. පැවැත් ඒ ඒක තියෙන අපට ලෝකයේ ලෝකයේ කියලා එකක් තියෙනවා. ගෞරවනීය භික්ෂුන් වහන්සේගේ ධර්ම සාකච්ඡාවට අම් කන්දෙන්ට මුල්ම කාලෙකේ මුල්ම කාලෙකේ ලෝකයේ කියලා එකක් තියෙනවා. ඒකේ සත්‍ය ජී කියලා පදාර්ථයක් පවතී. ගුලියක්. ඒ ලෝකයේ කියන එක පෘථුවිය හැටියට ගත්තොත් ඒක පුතුය ත්‍රවමට පේන්නේත් නැහැ, පැතලිවට පේන්නේ. ගුරුත්වයෙන්. ඒ නිසා පැතලි පොළොවක වෙනම කෙනෙක් හදාගෙන ඒකෙත් ඇවිද්ද වෙනවා. එයාට ඇස් තියෙන නිසා අනිත් අය පේන. එයාට කන් තියෙන නිසා අනිත් ශබ්ද ඇහෙනවා. ජින්ජබ්‍රෙඩ් මෑන් කෙනෙක් වගේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා එයාට ඒ ටිකම ඒක මං කත්ේ ගැන මං කතා කරලා නැහැ. ඒකෙන් විස්තරයක් කරන්න. ඒ 10ටම දා. ඉදමේ සත්‍ය මොගමන්න මේක තමයි નિયમિત සත්‍ය අනිත්‍ය ඔක්කොම බුරු කියලා එහෙම තීන ගන්න බුදුහා. ඊට පස්සේ පවතින ජීවත්වය වෙනම එකක්ද තියෙන ජීවී භාව වෙනම එකක්ද ශරීරය වෙනම එකක්ද සත් තථාගතවරේ මරින් පස්සේ ඉන්නවද නැද්ද අපි ඔය ගැන කතා කරන්නේ 10යි අහනවා ඊට පස්සේ පොට්ටපාද අහනවා භගවතා කස්මාපනේතම් බන්තේ භගවතා අභ්‍යාගතං ඇයි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ඒ ගැන කතා කිරීම නතර කරලා තියෙන්නේ ඇයි ඒ ගැන විස්තර විභාග නොකරන්නේ නැහේතම් පොට්ටපාද අත්ත සංගිත. ඒක ඒක ප්‍රතිඵල අඩුයි පොට්ටපාද. දැන් ධම්ම සංගිත. මේ ධර්මය ගැන යොදා ගන්නටත් ඒකෙන් බෑ. දැන් ආදි බ්‍රහ්මචරික සත්‍යාබෝධයට අඩිය තියන්න බැරි තත්ත්වයක්. සත්‍යාබෝධය සඳහා පය උස්සන්න බෑ. මේ මාර්ගයට අවතීන වෙන්න බෑ. ආදි බ්‍රහ්මචරියක ඒ ගැන කතා කරලා නෙවෙයි සත්‍ය අවබෝධයට එන්නේ. මොකද ඒකට උත්තර දෙන්න හදපු අය තවත් ප්‍රශ්න මතු කරලා තියෙනවා නිසා ඒකට උත්තර දෙන්න හදලා තියෙන දුන්නු හැම උත්තරයක්ම අවිහිංසාව සඳහන් මේ හිංසාව සඳහා යොදාගෙන තවත් සංකල්ප රාශියක් පතු කරගන්න. නිසා බුදුහාමුදුරුවෝ තථාගතයන් වහන්සේ තථා සම්්‍යක් සම්බුද්ධයි කියන්නේ නිසා කියන ආදි බ්‍රහ්මචරී න නිබ්බිදාය මේ සත්‍යාබෝධී සඳහා යන මාර්ගයේදී අයින් කළ යුතු දේ අයින් කරන්න බැරි වෙලා යනවා. මං නිබ්බිදා කියන වචෙන් මං කියන්නේ අපි මේ පැය භාගෙදී එහෙම කතා කරනවා. නේ විරාගාය මේ මිදෙන්න ඕන පැත්තට ඒක හේතු වෙන්නේ. මේ Nirodhaය Nirodhe සඳහා සබ්බ සංඛාර සමතේ සඳහා ඒක උදව් වෙන්නේ නෑ උපසමාය. මනස විලක් වගේ නොසල නොසලෙන විලක් වගේ වෙන්නේ නෑ. මේ අභිඥායන සම්බෝධායන නිබ්බාන සම්මත. විශිෂ්ටව මේක තේරුම් ගන්නට උදව් වෙන්නේ නෑ. නිවීම සඳහා උදව් වෙන්නේ නැහැ. ඒ නිසා තස්මා ඒ තම්මය අභ්‍යාගත නිසා මම ඒකට අත ගෙවුවේ නැහැ, කතා කෙරේ නැහැ, විස්තර විභාග කෙරේ නැහැ. ඊට පස්සේ එනම් භන්තේ පොට්ටපාද බුදුරජාණන් වහන්සේ ආදරේ කියලා මතක තියාගන්න ඕන. භන්තේ වහන්සේ මොකද්ද අපිට කියලා දෙන්නේ? මොකද්ද ඉදිරිපත් කරන්නේ එහෙනම්? ඉදන් දුක්ඛං පටිපොට්ටපාදම අභ්‍යගතම් මං විස්තර වශයෙන් මේ කියලා තියෙනවා මෙන්න මේ தત્ත්වයේ පවතින தત્ත්වයේ වාසිදායක தત્ත්වයක් නෙවෙයි කමකට ඇති தત્ත්වයක් නෙවෙයි දුක්ඛයි කියලා කිව්වේ. කමකට නෑ ඒක මායාවක්, මුලාවක්, හීනයක් විතරයි. අයන් දුක්ඛ සමුදයුති. ඒ හීනේ පේන්ට පටන් ගන්නේ නැත්තම් ඒ නාට්‍ය හදන්න පටන් ගන්නෙ තණ්හාව නිසායි. මෙන්න මෙතනින් ඒක පටන් ගන්න. සංඥාමතේ තියෙන සංඥාවෙන් සංඥාව සුබ කරගත්තාම සම්පූර්ණ නාට්‍යයක් හදන්න පුළුවන්. රොමැන්ටික් නාට්‍යයක් හදන්න පුළුවන් සංඥාව උපගන්න. ආරේට් එකේ නාට්‍යයක් හදන්න පුළුවන්. සුභ සංඥාව තියාගන්න. ඒ නිසා දුක්ඛ සමුදය මාර්ගය යලි යලිත් අවශ්‍යතාවයන් ඇති කර ගැනීම තණ්හාව මදි කියලා හිතන මේ මොකක් මේ පවතින தත්ත්වය දන්නේ නැතිනම් මදි කියලා හිත. මෙයා මෙයා දිලිසවා ගන්නට මේක කෙරුවොත් හොඳයි කියලා. ඉතින් 1918 ත් ඔය தත්ත්වය තමයි හිතා හිතා හිටිය ආරම්භ ගහයත්. අයන් දුක්ඛ නිරෝධෝති කෝපට්ඨපාදමය අභ්‍යාකතම් දුක්ඛය කියන එකේ නිරෝධයක් උත් තියෙනවා දුක්ඛ නිරෝධයක් අත්දකින්න පුළුවන් මෙහෙම යන්න ඕන කවන්නේ මේකේ මේ අතගග අඳුර අතගග කටු ඇනියනි පෙරලි පෙරලි ගල් ඇනියනි යන්න ඕන කමක් නැහැ මේකේ නිරෝධයක් තියෙනවා පොට්ටපාද අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටපදා ඒ සඳහා සිටියමක් මාර්ගයක් තියෙනවා. ආර්ය වූ අෂ්ටාංගික වූ මාර්ගයක්. සිද්ධාර්ථ වන්දනීයයි ගෞරවණීයයි. මේ මාර්ග හොයාගත් තාගතයන් වහන්සේ මහාන් නීයයි. කස්මාපනීතම් පන්තේ භගවා ව්‍යාගත. බුදු භාග්‍යතුන් වහන්සේ ඇයි ඒ හතරේ විදිය කියලා දුන්නේ? ඒතන් පොට්ටපාද අර්ථ සංහිතන් ධම්ම සංහිතන්. ඒක පොට්ටපාද වැඩක් ඇති දෙයක් ධර්මයත් එක්ක යන දෙයක්. ආදි බ්‍රහ්මචාරියාවේ දුක තේරුම් ගත්තාම අනිවාර්යෙන් සද්ධාවට එන්න. නිසා ඔළුවට මිටි පාරක් වදින්නම ඕන. පොඩි එකක් නෙමෙයි ලොකු ලොකු මිටි පාරක් වැදුනහම තමයි ඉන්න තනන් නැති වෙන්න ඕන. යන්ට හිතාගත්ත ගේට් කියලා තියෙනවා ඉන්න ගේට් කැඩෙනවා. ගන්න හදන ඉඩමෙත් සම්පූර්ණ ඔප්පු නැහැ තත්ත්වය අන්තිමට. ඒ වෙන කෙනෙක්ගේ එකක්. වීසා නැති තත්ත්වයක් මොන මොන පැත්තටවත් වීසා නැහැ කියලා හිතෙන්න ඕනේ. પાස්පෝර්ට් නැහැ කියලා. අත්ථ සංහිතං ධම්ම සංහිතං ආදි බ්‍රහ්මචාරියක. ඒක නැත්තන් නිබ්බිදා විරාගා නිරෝධා උපසම අභිඥා නිබ්බා සම්බෝධා නිබ්බාන සංඝෝත එතකොට බුදුහාමුදුරෙන් කියන මේක ධර්ම සංහිතයි මේක ආදි බ්‍රහ්මචාරය මේ වචන හොඳ ආදි බ්‍රහ්මචාරයයි පළමු පියවර කකුල උස්සන්න හිතෙන්නේ මේක තේරුම් ගත්තොත් ඒකයි ආදි බ්‍රහ්මචාරයයි ඇරෙන්න පටන් ගන්නවා එතෙන්ද තස්මා ඒ තමයි අභ්‍යාකතං ඒ නිසා මම ඒ කියලා ඒ මේ තම් භගවා ඒ මේ තම් සුගත ඊට පස්සේ බුදුහන්සයා කියන්නේ යසදානි බන්තේ භගවා කාලම් මඤ්ඤති දැන් වහන්සේට වෙලාව හරි කියලා මතක් කරලා අතකෝ භගව උත්තාසන පක්ඛාමි බුදුරජාන් වහන්සේ මොන හරි හේතුව නිසා වින්දෝන බොට්ටෝවත් මලකට යන්න නාසෙතමින් පිටත් වෙලා දානේ සඳහා පින්ඩ පාතේ සඳහා සාවත් වෙනගෙරිට පිවිසුණා. ඊට පස්සේ අනිත් ඇත්තෝ පොට්ටපාදතුමාට බුදුහාමුදුරු පිටත් වෙලා ගියයි ආශ්‍රමෙන් ගියා විතරයි වැඩි වෙලාවක් ගියන බුදුහාර යනවා කියලා බලාම ඉන්න ඇති. බුදුහාරු එතන ඉදිරියට වැඩියාම මේ මහා පුරුෂ ආනන්ද වහන්සේ ඉකටියා වට කරගෙන සමච්චල් කරන්න පටන් ගත්තා. ඒවමේ පානායම් භම්පොට්ටපාදු යඤ්ඤ දේව සමනෝ ගෞතම වාසී තම් තදේව සබ්බනුමෝදති ඔබතුමා ඒ සම්මන ගෞතමයන් ඕනම දෙයක් කියවන් ඒක ඉහළින්ම ඔළුවෙන්ම පිළිගත්තා ස්මුදුනි පිළිගත්තා ඒ මේතම් භගවේ මේතම් සුගති කිය. ඒක හිමයි භාග්‍යතුන් වහන්සේ ඒකමයි සුගතයන් වහන්සේ. නකෝපනමයන් කිංච සමනස්ස ගෝතමස් ඒකාංශිකන් ධම්මං දේශං ආදන අපිට තන් බුදුහාරෝ තීර්ණාත්මක යමක් සමන ගෞතමයන් හරියට කිව්වා කියලා අපිට නම් තේරෙන්නේ එහෙම කියන්ට තිබුණා සස්සතෝ ලෝකෝතිව අසස්සතෝ ලෝකෝති. ඔක තමයි කවුරුත් බලාපොරොත්තු ඒ ඒ 10 කියලා දෙන්න දුන ඔච්චර බුදුහාඳුරෝ ඒ සමන ගෞතමයන් වහන්සේ විතර දන්න කෙනෙක් නම් ওই 10 විස්තර කියන්න පුළුවන් නේ. හරියට සමච්චල් කළා. කියන හැම දෙයක් පිළිගත්තා කියලා. අපත් ඒ தત્ත්වය සමහරට ඉන්න තා. හොඳට හිතලා බලන්න. මගේ පරම පූජ්‍යනේ ගුරුතුමේ කිව අපි බොහෝ අය හරියට මේ මේ මලක් කඩ කාපු යකඩ වගේ මැග්නට් එක තියෙන මැග්නට් එකට ඇදෙන්නේ නැහැ. හැබැයි යකඩ බලනවා මැග්නට් එක පාවර්ෆුල් මදි කියලා. මොකද කාන්දම ධර්මයේ ධර්මය ශක්තිමත් මදි මං මං වගේ ලොකු ඊගකක් තියෙන කෙනෙක් ඇදලා ගන්න. මං කියන එක විශේෂ පුජ්‍යලෙක් මං උනේ තාම ලෝකේ උතුම් වික්ෂක් පහළ වෙලා නැහැ. මං වෙනින් උතුම් ගුරුවරයෙක් පහළ වෙලා නැහැ. මගේ ඔළුවට ගැලපෙන්න බණ කියන්න මේ තුන් ලෝකේ කවුරුත් නැහැ. තුන් ලෝකයක් ඉතින් දන්නේ මේ ලෝකේ කවුරුත් නැහැ. කියලා අපි වෙන් කරගින්න. එයා මහායාන, මෙයා තේරවාද, මෙයා ලංකාවේ නෙවෙයි, මෙයා මේ මේ කිච්ච තේරුම් ගන්න. එයා මොකද මලකඩ කාපු කි කාන්දන් ශක්තිය එහෙම තියෙනවා ධර්මී. නිසා කාන්දන් අයින් වෙන්න ඕන. කාන්දන් අයින් පිරිසුදු යකඩයක් වුණාම මේ පැත්ත ඇදුම් කර නිරෝධයේ පැත්ත. හිංසාරයත්තු සමච්චල් කරේ ඒකමයි. ඔච්චර දන්නවා නම් ගෞතමයන් වහන්සේට කියන්න දුණා මේකේ සාස්වද්ද ලෝකේ අසාස්වද්ද කියලා. තන් ජීවන්ද තන් ශරීරන්ද. එහෙම කිව්වහම ඒවන් උත්තේ පොට්ටපාද පරිබ්බාධිකෝ ඒ පරිබ්බාධිකතුමා තේ පරිබ්බාධිකේද වූති. අහම්පිකෝ භෝ නකින්චි සමනස්ස ගෝතමස් ඒකංශකන් ධම්මං දේශං ආජාන මමත් ඉකෙහිලාම කරපු විස්තරයක් සස්සතෝ ලෝකේ 10 ගැන ගෞතමයන් වහන්සේ කිව්වා කියලා මා දන්නේ නැහැ. කිව්වා. ඉගෙන එකහෙලාම ඉගෙන ප්‍රකාශයක් කරලා නැහැ තථාගතේ භාග්‍ය සම්මන ගෞතමයන් වහන්සේ. අපිටකෝ ඒ වුණාට පොට්ටපාතුම කියන්නේ ඒ වුණාට සමනෝ ගෞතමෝ ගෞතම සමණයන් වහන්සේ භූතං තච්ඡං තතං පටිපදං පඤ්ඤපේති. තත්තියන තත්වේම අගනා වූ වටිනා වූ සත්‍ය වූ ප්‍රතිපදාවක් කියලා දෙනවා ධම්මට්ඨිතං ධම්ම නියාමතං. ස්වභාවයෙන් පැහැදිලි වූ සත්‍ය වූ ධර්මයේ පිහිටි ස්ථිර මාර්ගයක් ප්‍රකාශ කරනවා. එහෙම භූතං අක්කෝපන තච්ඡන් තතම් පටිපදම් පඤ්ඤපෙන්තස ප්‍රතිපදාවක් තාම අත්‍යවශ්‍ය හොඳම හොඳ ප්‍රතිපදාවක් ප්‍රකාශ කරනකොට ධම්මත්‍රිත තම්මේ තියෙන ධර්මතාවයේ තියෙන தත්ත්වෙ පෙන්වලා දෙන්න. ධම්ම න්යාම තමයි ධර්මයේ යන ක්‍රමේ මෙන්න මේකයි කියලා ගෞතමයන් වහන්සේ කියලා දෙනකොට කතංිනා මාදිසෝ විඤ්ඤු සමනස්ස ගෝතමස සුභාසිතං සුභසුන නබ්බන් මොදේ මං වගේ උගත් කෙනෙක් නැත්තම් මං වගේ බුද්ධිමතෙක් කියලා පිළිගත්ත කෙනෙක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ වටිනා කියමන කොහොමද පිළිනොගෙන ඉන්නේ ඒ අර කරුණු 10 ගැනත් අපි ගෞතමයන් වහන්සේ නොකියම බයත් මටත් ඒක තේරෙනවා. නමුත් ගෞතමයන් වහන්සේ කියන්නේ ධර්මත්‍යතා ධර්ම නියාමතාවය. තියෙන தත්වයන්ගේ පවතින தත්වයන්ගේ සැබෑ தත්වයේ වික ඇරලා දෙන්නේ බුදුහාමෝ. ඒක අපි තේරුම් ගත යුතුයි. ඒතන්ට ඊට පස්සේ ආත් තවත් කෙනෙක් එක්ක බුදුරජාන් වහන්සේ හමුවෙන්ට යනවා අපි ගැන පස්සේ කතා කරමු මේ ගැන කතා කරන්න තියෙනවා නම් අපත් කැමැති උතුම් කාරණා අහගන්න සම්මා සම්බුදු සරණයි බොහොම පින් කටයුතුමා කල්යාණ මිත්‍රෙන්ට ආරාධනා කරනවා සාකච්ඡාවට එකතු වෙන්න කියලා සේන මහත්මයා ඔබතුමාට පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. තෙරුවන් සන්නයි වෙනද වගේම සත්‍යතුතුමා ඉතාම ගැඹුරු ධර්මයක් මේ බොහොම සරල විදිහට තේරුම් කරන්න උත්සාහ ගත්තා. මට ඉතින් මගේ දැනුම අනුව ඉතින් ටිකක් අමාරුයි මට තේරුම් ගන්න. මට මෙතන ප්‍රශ්නයක් ඇති වුණේ දැන් එතුමා ප්‍රකාශ කළා මේ ආනාපාන සති භාවනාවේදී මේක අත්දකින්න පුළුවන් වදී කතාවක්. ඒක කොහොමද ඒක වෙන්නේ කියන එක මට ටිකක් පැහැදිලිමදි. දැන් අපි දන්නවා අපි ආනාපාන සති කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කළ එක පුරුදු වෙනකොට ඒකට ඒකට ටික කාලක් පුරුද්දෙදී ඒක අපිට තේරෙනවා මේ අනාත්ම විදියට ඒ කියන්නේ අපි කරන එකක් නෙවෙයි ඒකේ බේස් වෙනවා වගේ හැඟීමක් ඇති වෙනවා ඉතින් මේකෙන් කොහොමද මේ මේ මේක ගලපගන්න කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් නම් බොහොම පිං තේරුවන් සර්නේ ඒක ගැන කල්යනා මිත්‍රන්ගේ අදහසක් තියෙනවා නම් කියන්න වෙලාවයි. බ්‍රුණ මහත්මයා ඔබතුමාට පුළුවන් ද ඒ ගැන යමක් කියන්න? තේරුවන් සරනේ මට ඒක ගැන ලොකු අදහසක් කියන්න තරම් මම සුදුසු නැහැ කියලා මම හිතන්නේ මේ අම්පිසි මට්ටමේ අර මට ධර්ම කරනවක් අහුන වෙලාවෙ කිව්ව මේකෙත් මම අර මේ කලින් මතු කරා වගේ මේ මේ අර කියන තැන අර හරියටම පැහැදිලිව කරගන්න බෑ මට මේ අපි දැන් දන්න විදිහට සාමාන්‍යයෙන් මේ තේරුම් ගත්ත විදිහ තමයි මම දැන් ඔය ආනාපාන සතිය කියන එකට වඩා අපි ඕලාරික ඝන සංඥාව කියන මේ සංඥාව ගැන කතා කරන්නේ ඝන සංඥාව ගැන මේ ගුරුවරෙක් කියපු කතාවක් ඝන සංඥාව කියන එක මිනිහා තුළ ඇති වෙන්නේ කොහොමද කියන එක. එතකොට දැන් අතක් මම හිතා ලුණු ගෙඩිය කපන එකක් ගැන උදාහරණයක් අරන් තමයි පෙන්වන්නේ. ලුණු ගෙඩියක් කපනකොට එයාගේ අතේ මේ කැලක් කැපිලා කියලා. කැපිලා වෙන් වුණා. එතකොට එයාට දැන් ඒ කැපිලා ගිය කෑල්ලේ තියෙනවද ඒ මම කියන සංඥාව කියන එක එහෙම බොහෝ දුර ඇති වෙන්නේ නැහැනේ ඒ පොඩි කෑල්ලක් කැපිලා ගියාම ඒක මම කියලා ගන්නෙ නැහැ හැබැයි ඒක ඇඟේ තියෙදි මම වුණාට එතකොට ඊට පස්සේ ඕලාරිකව තව මේ ඝන සංඥාව මේ හැදිලා තියෙන හැටි පැහැදිලි කරගන්න ඒ කෑල්ල මේ කෑලි කෑලි වලට හැමතැනම කඩලා දැම්මොත් එතකොට මොකද්ද මේ ඝන සංඥාවට වෙන්නේ කියන එක තමයි පැහැදිලි කරලා දුන්නේ. දැන් ඇක්සිඩන්ට් එකක් වෙලා ඒ දැන් පොඩි කැලලක් කැපිලා ගියාට මම කියන එක නැහැ පැත්තේ ඉන්නවා. අර කැපිලා ගිය කැලල වෙනම තියෙනවා. චූටි කැලලක් කැපිලා ගියේ ඒක දැන් මගේ ඇඟේ නැහැ. ඒ හින්දා ඒක මටයි තියෙන්නේ නැහැ. දැන් ලොකු කැලලට තමයි අපි සාමාන්‍ය මම කියන එක සංඥාව ඝන සංඥාව ගන්න. ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකක් වගේ වෙලා එතකොට කැඩුනොත් ඔක්කොම කැලේ ටිකේ විදියට. එතකොට මම කොහෙද ඉන්නේ කියන එක ඒක හිතන්න ඕන ප්‍රශ්නයක්. ඒතකොට ඒ තිබ්බ මම දැන් ලුණු කපපු එක්කෙනෙක් ඉන්නවා කියමුකෝ. ඒ ලුණු කපපු එක්කෙනා ඒ චූටි කෑල්ලක් කැපිලා ගියාම එයා අර චූටි කෑල්ල මම නෙමෙයි කියන මට්ටමක් තියෙනවා. ඒ මේ දැන් තියෙන්නේ මෙතන අරක දැන් කැපිලා ගියා කියන එක. ඒ වගේ කෑලි සෑහෙන ප්‍රමාණයකට මේ කැපිලා ගියොත් කැඩිලා ගියොත් එහෙම කොතනද එතකොට අර මේ කොයි කෑල්ලේද මේ ඝන සංඥාව පිහිටන්නේ? කියන ප්‍රශ්නේ වගේ එකක් ආදී අපිට ඒක තේරුණාද ඝන සංඥාව මොකක්ද කියන එක තවත් ගුරුවරයෙක් ඒක සමානව දෙයක් කියුණා. මේ සතර මහා භූතයන් නිසා පවතින උපාදාය රූපයක් තමයි මේ භාව සංඥා, භාව රූප කියන්නේ. භාව රූප කියන එක ඒ සතර මහා භූතයන්ගේ උපාදායේ සහජාතව ඇති වෙන දෙයක්. ඒ ඇති වෙන දේත් එක්ක ඒ භාව සංඥාවත් එක්ක ස්ත්‍රී පුරුෂ කියන එක ඒ භාව රූපත් එක්ක ඇති වෙන සංඥාව කොච්චර ඕලාරිකව අපි අරන් තියනවද කියන එක තේරුණා. එතකොට මේ මේ හැම සංඥාවක්ම ඒ හැදෙන අර සතුතුමා කියෝගේ මේ මායාව කොහොමද හැදෙන්නේ? මේ මොකද්ද මේකට හේතුව? මේකට මොකද්ද ප්‍රත්‍ය කියන එක යම්කිසි අවබෝධය සුතම පැත්තෙන් එනවා මේ මේවා ඉතින් යම්කිසි සංඥාමය තත්වයක් ඕලාරික සංඥා ඝන සංඥාමය තත්වයක් අපිට ඇති කර ඇති වෙන විදිහේ සංස්කාර වර්ගයක් තමයි අපේ අතින් සිද්ධ වෙන්නේ කියන එක. එතන මට මේ සූත්‍රයේදී තේරුණේ එතකොට පොඩ් අර කලින් අර කිව්වා වගේ අර සංඥාව ගැන කියාගෙන කියාගෙන ඇවිල්ලා අර ඒ අභිසංස්කරණය නොකර ඉන්නවා නම් හොඳයි කියන එක එයාට එනවා කියලා. ඒක නැත්තම් මේක ඕලාරික සංඥාවකට යනවා. කියන්නේ ඕලාරික සංඥාවකට යනවා කියන්නේ ආයේ අර අභිසංස්කරණ කරන තැනකට යනවා. ආයෙත් මම බාධා කරනවා. ආනාපාන සතියේදී ඔය ඔය ඔය ප්‍රජානනයට අපි කොහොමද එන්නේ? ඒ කියන්නේ අර ප්‍රශ්නේ දුන්නේ අපි ඒකට පොඩ්ඩක් ඒ පැත්තට නැඹුරු වෙමු. බුදු සරණයි. ඔව් සත්‍යතුමනි මම ඉතින් ඒක ඒ ප්‍රශ්නෙට මේ මේ මේ උදාහරණේ කියලාම සත්‍යතුමාට යොමුෙන් දැහැදුවේ. ඉතින් මේ ආනාපාන සතියෙත් එහෙම අපි ඕලාරික වට්ටමේ ආනාපාන සතිය ගියහට ඒ ගිහිලේ සංඥාවේ ආනාපාන සතියෙම අපිට සංඥාවල් ඒ ඕලාරික මට්ටමේ කරන සංස්කරණ ටික නතර කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට ඒක තේරුනොත් මේක ආයත් සංස්කාරය කරොත් ආයත් ඕලාරික මට්ටමට නේ යන්නේ කියන එක හිතනවාම මේ සංඥාවල තියෙන විපල්ලාශයක් නිසා තමයි ඒ ඝන සංඥා හැදෙන්නේ. ඒ ඝන සංඥාව නිසා ආය අභිසංස්කරණය වෙනවා කියන ඒ සත්‍යයක් ඇති තේරෙන්න පුළුවන්කම තියෙනවා. ඒක මම කොහොමද මේ ආනාපාන සතියත් එක්ක ගලපන්නේ කියන එක සත්‍යමේ සතියතුමා පැහැදිලි කරනවා නම් හොඳයි කියලා මම අවසන් සතියතුමා ඔබතුමාටයි ඒ ප්‍රශ්නය යොමු වුණේ අපිට කරුණාවෙන් පැහැදිලි කළා. බුදු සරණයි ඒ භාවනා මාර්ග ඔක්කොම එක එක අපි හිතමු උදාහරණයක් සමහර අය නගරයට එනකොට අපි හිතමු අපිට ඕන නගරයට එන්න අපි භාවනා මධ්‍යස්ථානයක් කියලා අපිට භාවනා පද්ධතිය තියෙනවා මේ ගැරිසන් වලට එන්න. එතකොට ගැරිසන් කියන්නේ නිව්යෝක් නගරයේ තියෙන මේ භාවනා කරන්න පුළුවන් තැනක් ඒක බොහොම ඉස්සර නනරියක් එකේ තිබිස්සනවා. බේත්තු අපි ඔක්කොම එනවා ඉන්න ඉන්න ඇත්තෝ කැනඩාවේ ඉන්න ඇත්තෝ ඔස්ට්‍රේලියාවේ ඉන්න ඇත්තෝ UK වල ඉන්න ඇත්තෝ USA වල ඉන්න ඇත්තෝ නිව්සීලන්තේ ඉන්න ඇත්තෝ ලංකාවේ ඉන්න ඇත්තෝ ඔක්කොම ඒකට එක එක කෙනා එක එක වාහන වලින් තමයි එන්නේ ගුවන් යාන වලින් එනවා කාර් වලින් එනවා හෙලිකොප්ටර් වලින් එනවා ස්කූටරේ මෝටර් බයිසිකලෙන් පුස් බයිසිකලෙන් හරි එකේ පයින් හරි එනවා. එකේ කෙනා එනවා. ගැරිසන් වලට එනවා. ඔක්කොම පාක් වෙනත් කියලා ඒ මහාන මධ්‍යස්ථානට එනවා. එලා ආදී වල භාවනා කරන්න නැත්නම් සාකච්ඡාට ගුරුතුමා හෝ ගුරුතුමියත් එක්ක යෙදෙනවා. ඒ වගේ එක එක කර්මස්ථාන වල නැගලා ගියාට යන්නේ එකම තැනකට. යන්නේ එකම තැනකට. පංච උපාදානස්කන්ධය තමයි යවෙන්නේ. එතකොට තමන්ට ස්කූටරේ නැත්නම් මොටර් සයිකලෙන් ආපු කෙනා කවදාවත් එයා දැකලා දන්නේ නැහැ අපි හිතමු ගුවන් ඥානෙන් ආවයි කියලා. යහන්න පුළුවන් ගුවන් ඥානෙ කොහොමද කියලා අල්ලගෙන එනවද, හෙල්ලෙනවද, හරවන්න ඕනද දැකලා නැත්තම් කියන්නේ. ඔච්චර දුරක් ආවේ කොහොමද කියලා අහනවා. ඒකට හෙල්ලෙන්නේ ඉඳගෙන යන්න පුළුවන්. මෙයාගෙන යන්න පුළුවන් කියලා. ස්කූටර් යන එක්කෙනාට කොහොමදවත් හිතන්න බෑ ගුවන් මේ කොහොමද මේවා නිදාගෙන මේ නිව්සීලන්තේ ඉඳලා ගැරිසන් ආවේ කියලා. සම කර්මස්ථානත් ඒ වගේ. දැන් ආනාපාන සති කියන සංඥා ආනාපාන සති සංඥාව කියලා මා කිය දස සංඥාවල ඒකේ දස සංඥා භාසියා කියලා බුදුහාමුදුරුවෝ ආනාපාන සතිය අන්තිම ටිකේ ඒකට ආනාපාන සංඥා කියලා නොකියවා. ආනාපාන සතිය විතක් උපච්ඡේදේ සඳහා තියෙන. දැන් ආනාපාන සතිය අසූත්‍රයක් විශේෂ විශේෂයෙන්ම තියෙනවා. ඒකෙදි සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රයේ තැනකදී දේශනා කරන අන්තිම ටිකට යනවා. මුල් හරිය අමතක කරලා මේ මේ සූත්‍රය සම්බන්ධ කරන්න ඕන නිසා Nirodhayat එක්ක සම්බන්ධ මේ Nirodha සංඥාවට එන්ටම එන්ටම වෙනවා මේක අපිට නම් බෑ හරි වැඩේනි කියලා මම හිතන්නේ චිත්ත ප්‍රතිසංවේදී අසසිසාම සිච්චිත මම ඔක්කොම අයින් අයින් කළා චිත්ත ප්‍රතිසංවේදී චිත්ත භාවයක් තියෙනවා කියලා එයා ප්‍රතිසංවේදී කියන්නේ එයාට දැනෙන්න පටන් ගන්න අදා තියුණු ලෙසින් අවධානය යොමු කෙරේ නහය පැත්තට නැත්තම් තමන් තේම හැටියට නමුත් දැන් මේකේ කායානුපස්සනාව නෙමෙයි මේක චිත්ත පරිසංවේදීවත් කරන්න පුළුවන් චිත්ත කියන එක දන්නවා. චිත්ත කියන්නේ මාපට ගිල්ල නෙවෙයි, කෙස් ටික නෙවෙයි, නහය නෙවෙයි, ඔළුව නෙවෙයි කියලා අපි දන්නවා. අක්මාව නෙවෙයි කියලා මම තේරුම් ගන්න කියන්නේ එතන රිංගවන්ත. චිත්තේ රිංගවා ගන්නතු. චිත්තපටි සංවේදී අසසිස්සාමි චිත්ත. එයාට සංවේදී බවක් ඇති වෙනවා ඒකට දැන දැන කරනවා කියන එකට වඩා මම මේ කියන්න හදන එක තේරුම් ගන්න සංවේදීත්වයක් ඇති වෙන ආගේ මනසින් යාට. චිත්තයක් එක්කමයි ආස්වාස ප්‍රස්වාසය සිද්ධ වෙන්නේ කියලා ඒ ගැන හිතන්න යා පුරුදු වෙනවා. චිත්ත පරිසංවේදීව ආස් ප්‍රාශ්වාස කරනවා කියලා ආයකට පුරුදු වෙනවා. ඒ ටිකක් නෙවෙයි කියන්න ඕන. අපි දන්න කායපත් සංවේදී පසම්බයං කාය සංකාන් ඒව අමතක කරලා දැන් තියෙන්නේ. මේ ටික වැදගත්මදී විමෝචයන් චිත්තං අසසිසාමිතිසි හිතනම් පැටලිල්ල ඇති කරගත් ඉමෝෂන් මත ඇති කර කර ඒ පැටලිල්ල අයින් කර කර අයින් කර කර මේ ආනාප ආස්වාස කරනවා කියලා පුරුදු වෙනවා විමෝෂයන් චිත්ත චිත්තය මුදවා ගන්නවා චිත්තය මුදවා ගන්නවා දවල්ට කරන්න ඕන වැඩ ටිකෙන් රැයට කරන්න ඕන වැඩ ටිකෙන් සඳුදා කරන්න ඕන වැඩ ටිකෙන් ඉහත් එක පැටලලා තියෙනවනම් මෝගේජ් එකෙන් ඉගෙන හිත හිතා ඉන්නවනම් ණය ක්‍රෙඩිට් කාඩ් එකෙන් මහත්යගෙන් නෝන මහත්යගෙන් දරුවාගෙන් දේශපාලන අර්බුදයෙන් මනසෙන් දුවා ගන්න. නිමින් ආස්වාස් ප්‍රසවාස් කර. විමෝචයන් චිත්තං කියේ සිත නිදහස් කරමින් නිදහස් කරමින් ආස්වාස කරන. ආස්වාස ප්‍රස්වාසය තමයි. ඊට පස්සේ මේ Nirodhe සඳහා යන්න ඕන ටික මේ වෙන්නේ. ප්‍රශ්නේ සඳහන් අනිච්චානුපස්සී අනුපස්සනාව අනිච්ච සංඥාවට ඊට පස්සේ එදා එදා පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව මතුරු දහන් වෙන දෙයක් ආස්වාසය පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිවෙම නැතිවම අතුරු දහන් වෙන දෙයක් ප්‍රාශ්වාසය කියලා ඒ අවබෝධ වෙනවා. ඒ අවබෝධයත් ඒ අවබෝධයට පුරුදු කරනවා හිත. සික්කති කිව්වේ ඒකයි. සික්ඛා ඒකා සංඥා උපජ්ජති සික්ඛා ඒකා සංඥා නිරුද්ධති ශික්ෂාවෙන් තමයි පුරුදු පුහුණු කිරීමෙන් තමයි සමහර සංඥා මතු කර ගන්න පුළුවන් එතකොට අනිච්චානුපස්සනාව සංඥාවක් ඇටියට ඔළුවට උගන්වන ඔළුවට කියලා දෙන්න දැන් ඔළුවනේ අපි පාවිච්චි කරන දැනට ඔළුව පාවිච්චි කරනකොට ගොරෝසු විදියටම නෙවෙයි ඒ මනින්දේ පාවිච්චි කරලානේ සංඥාවල් ඇති කරගන්නේ ඒ නිසා ඊට පස්සේ විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී. නිරෝධානුපස්සී වෙන්න නිරෝධ සංඥාවක් තියෙන්න ඕන. නිරෝධය පිළිබඳ සංඥාවක් තියෙන්න ඕන. සබ්බ සංකාර සමතයක් තියෙනවා කියලා. ඉදප්පච්චේතාවයක් එතන තියෙනවා කියලා. දැන් ඒතොද සබ්ජෙක්ටිව්ලි බලන්නේ නැහැ. මම ඒකට කියන වචනේ දාන්නේ කොහොමද කියලා කවුරු හරි කියලා දෙන්න. ඒ ඒ කියන්නේ හිතේ දන්නේ නැති හින්දා කියන්නේ අගය කරලමින්නේ. කර්තෘත්වයක් ඇත්තේ තමන් තමන් චෙයාපර්සන් කෙනෙක් කියලා නෙවෙයි දැන් මේක බලන්න. තමන්ම තමන් බාසුන්නේ කියන නෙවෙයි බිත්තිය බන්නේ තමන් gadulayak බවට පත් වෙන තමන් සිමෙන් සිටික බවට පත් බිත්තිය බඳින බිත්තිය ගොඩලංවන කෙනාදියා නෙවෙයි එයා එයා කෙනෙක් බවට පත් වෙන්න තමන් gadulayak සිමෙන් සිටියක් බවට පත් වෙන ඉන්නේ පටිනිස්සග්ගයක් නිරෝධයක් පටිනිස්සග්ගයක් තියෙන අයින් කරමින් ඒ කියන්නේ අයින් කරනවා කියන්නේ අපි ගැන ඊළඟ දවසේ කතා කරමු. පොත් මතකද අපි කතා කරා ඉතින් මේ තතු අමුත්‍ර තතු අමුත්‍ර කියලා. යාට හිතෙනවා අර සංඥාවෙන් මේ සංඥාව නිරෝධය වෙලා මේ සංඥා මේ සංඥාට ආවේ. දැන් අමා ඒ අමාරුයි කියලා අර පසුගිය සතියේ කතා කළ නිසා කිව්වේ ඒ ඒවා අමාරුයි කියලා හිතේ නිසා තමයි මේක අපිට පුළුවන් පැත්තකට කියලා අත ගන්න ගත්තේ නැත්නම් මේක concept එකක් විතරක් කියලා නතර වෙයි කියලා. මේක concept එකක් නෙවෙයි මේක කන්න පුළුවන් රස විඳින්න පුළුවන් දෙයක් කියලා තේරුම් ගන්නට. එහෙනම් අපි සම්මා සම්බුදු සරණයි දලුවත් මහත්තයා බොහොම පිං කල්යාණ මිත්‍රන් ඉදිරි කරලා දුන්නාට. කවර හේතුවක් නිසාවත් ධර්ම මාර්ගයෙන් පිටපණින්න අවශ්‍ය නැහැ. ඒකින් ඉන්න පුළුවන් අපිට. අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි. පිරිසු සිතින් කියන දැහැමි පැතුම් අදිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීම ඉඩකඩ වැඩි නිසා හොඳ පැතුම් රසක් හොඳ අදිෂ්ඨාන රසක් කරමු මේ ජීවිතයේ මේ භවයේ මේ සුරදරා පෝෂණය කළ ඒකාන්තාව සාංශාරික වශයෙන් සුපද්ව ලබත්වා පියානන්ද පරමෝ යහපත් දකිත්වා. මේ පුණ්‍ය චේතනාව කුසල චේතනාව බලවත් උපනිෂ සම්පතක් වීමෙන් අපේ ඉදිරිදී මඟ තවදුරටත් වාග්ය සම්පන්න වාසනාවන්ත වේවා. සුගති සම්පත් සඳහා මේ කුසලයන් උපකාර වේවා. කල්යාණ ගුණයන්ගෙන් පිරිපුන් උදාර ගති පැතුම් ඇති මිත්‍යයන් සහ මිතුලියන් පමණක්ම සුට ලැබේවා. අපේ සිත්වල ශ්‍රද්ධාව වීර්යය සතිය සමාධිය ප්‍රඥාව ක්‍රමයෙන් ඔහු පුරා ගොස් අපේ නිරෝධය සඳහා තප්‍රමාණ ලෝක සත්වාට නිරෝධය සඳහා උදව් කරන සඳහා පරම ශාන්ත සුඛයේ නිබ්බාන අවබෝධය වයි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු ඒ වන්දනීය වූ මහණීය වූ ශාස්ත්‍රඥ වහන්සේට තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු